ඉතින් මේ දේශනාවලිය නැත්නම් මේ දේශනා මාලාව සඳහා අපි මිශ්‍රයින් තියාගත්තේ සරුවචනාංශයේ දීසින් දේශනා කරලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයටයි තියෙන්නේ ආජීවක සූත්‍රය කියලා අපි සම්මත කරගත්තේ සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් සාසනයේ නිතර පාවිච්චි වෙන වචන තුනක් විස්තර විභාග කරන්නට අවස්ථාව සැලසගෙන තිනවා. ධර්මයේ පවතින වූ සක්කාත ගුණයත් ශාසනයේ ප්‍රතිපදාවේ යෙදී ගත කරන්නා වූ කෙනෙකුගේ තියෙන සුපටිපන ගුණයත් ඒ ප්‍රතිපදා මාර්ගයේ කෙලවරට පැමිණි කියලා පැමිණි නැත්නම් මුදුන්පත් කරගත්ත සුගත ගුණය. අන්න මේ ගුණ තුන සම්බන්ධව බුද්ධ ශාසනය ඇතුළත විතරක් නෙවෙයි ඕනෑම ශාසනයන් වල බාහිර ශාසනත් එකතුව කොහොමද කෙනෙක් ඒක විනිශ්චය කරන්නේ කියුවට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ මෙතන ප්‍රධාන කතානායකයා වශයෙන් පෙනී සිටින්නේ දෙබසී අනිත් පාර්ශව කාර්යය වෙන්නේ ආජීවක ශ්‍රාවකෙක්. ආජීවක ශ්‍රාවකයයි මේ ප්‍රශ්න තුන නගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කටට උත්තරයක් දෙනවා ඒ ආජීවක ශ්‍රාවකයාගෙන් විශේෂයෙන්ම අපි දැන් මේ ගත කරන මේ සුපටිපන්න භාවයේ පිළිබඳව යම් කිසි කෙනෙක් තමන් ශාසනයක බැසගෙන මනාකොට ඒ ශාසනය කටයුතු කරනවදෝ නැද්දෝ කියලා මනාවකට පෙළඹීමක් පෙළඹීමක් සුපිලිසන් භාවයක් සුපටිපන්න භාවයක් තියෙන කියලා දැනගන්න ආනන්දහමතුරු අහනවා මේ රාගය ප්‍රහාණය දෝෂ ප්‍රහාණය මෝහ ප්‍රහාණයට වැඩිය හොඳ උපමානයක් තියෙනවද කියලා. යම් කිසි කෙනෙක් රාග ප්‍රහාණය දෝෂ ප්‍රහාණය මෝහ ප්‍රමාණය මෝහ ප්‍රහාණය පිනිස කටයුතු කරනවා නම් ඒක සුපටිපන්නද එහෙම නැත්නම් වෙන මීට වැඩිය හොඳ උපමානයක් තියනවාද කියලා අහන වගේ ප්‍රශ්නයක් අහුවට පස්සේ ඉතින් ආජීවක ශ්‍රාවකතුමා බාර ගන්නවා මේක තමයි හොඳම දාර්ශකය උපමානි මේ අපි වැඩේට බහැලාද කියලා බැසපෝනම කෙනෙකුට රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය. ඉතින් ඒ නිසා ඒක අපිට සාමාන්‍ය මිනුම් දඩක් කරගන්න පුළුවන්. අපි මේ පාරේ ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ කියලා යම් ආකාරයක රාගයේ වර්ධනයක්, ద్వේෂයේ වර්ධනයක්, මෝහයේ වර්ධනයක් වෙනවා නම් ඉතින් අපි පස්සට යන බවත් රාගයේ, ద్వේෂයේ, මෝහයේ කියන මූලික කෙලෙස් තුනේ අඩු වෙන ස්වභාවයකට යනවා නම් ඒක ප්‍රවර්ධනයක් ඉදිරියක් වත් කියන්නේ. අපිට දාල උපමානයක් ලැබෙනවා. ඒ අනුව ඒ රාගය අපේ දුරු වෙනවද නැද්ද? ද්වේෂයේ මෝහයේ දුරු වෙනවද නැද්ද කියලා කියන්න බලන්න ඒ රූපස්කන්ධය හා සාපේක්ෂව වේදනා ස්කන්ධය හා සාපේක්ෂව සංඥා ස්කන්ධය හා සාපේක්ෂව සංස්කාර විඥාන කියන මේ පංචස්කන්ධය හා සාපේක්ෂ කොට දැක්වීමක් උපාදාන පරිවර්ත සූත්‍රයේදී කියනවා ඉතින් අපි උපාදාන පරිවර්ත සූත්‍රයේ මේ ආජීවක පාරිශුද්ධ ශ්‍රාවක සූත්‍රයේට සාධකයක් සාධක සූත්‍රයක් වශයෙන් අරගෙන කෙනෙක් ඒ රූපහ නැත්නම් කය හා සම්බන්ධ කායනුපස්සන. එහෙම නැත්නම් වේදනාව හා සම්බන්ධ වේදනානුපස්සන. එහෙම නැත්නම් මේ සංඥා චේතනා කෙරෙන චිත්තානුපස්සන. ඊගාට ධර්මය හා කෙරෙන විඥාන සම්බන්ධ කොටස් ධර්මානුපස්සන. අන්නේ වශයෙන් ඉදිරියට පස්සට යන ස්වභාවය මේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී ටිකක් විස්තර වෙනවා. අන්න ඒ අනුවයි අපි මේ සුපටිපන් භාවයේ තව ටිකක් විෂිතුරු කරගන්න විස්තර කරගන්න උත්සාහ කළේ. ඉතින් ඒ අනුව අපි පසුගිය දේශනා 14 දක්වා එනකොට මේ සුපටිපන්න භාවයේ පිළිබඳව කායන පස්සන වේදන පස්සන චිත්තාන නැත්නම් කාය කාය උපාදානිය වේදනා උපාදාන සංඥා උපාදාන පිළිබඳ කතා කරලා තියෙනවා. නැත්නම් මේ පංචස්කන්ධයෙන් කාය වේදනා ස්කයන් ස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධය අපි කතා කරා සාකච්ඡා කරා හිටපමණි අද අපි මේ ආරම්භය ලබාගත්තේ දවසේ මාතෘකාව වශයෙන් මේ සංස්කාර ස්කන්ධය සම්බන්ධව. උපාදාන පරිවර්ත සූත්‍රයේදී සරුවචන් වහන්සේ මේ මාතෘකාවට දොර විවෘත කිරීම සඳහා හඳුන්වා දීම සඳහා වික්ෂුණාත්ලයන් අහනවා කතමේ භික්කවේ සංඛාරා මහණෙකි මහණෙනි සංස්කෙතකින් සංස්කාරණම් වෙයිද මේ සංස්කාර කියන පදේ ਸਰවඥාන්සේ හරීම අර්ථචාය රාශියක් වෙන විදිහට විවිධ පසුබිම් යටතේ පාවිච්චි කරලා තිනවා ඒක ਸਰවඥාන්සේ 15 වෙනි ඉස්සලම ඉන්දියාවේ පැවතිච්ච දාර්ශනික සම්බන්ධ වචනයක් ඉතින් ඒක ਸਰවඥාන්සේ පාවිච්චි කරලා දැන් ਸਰවඥාන්සේ මේ ශාසනික ව්‍යවහාරයේදී ඒක වෙනම අර්ථකථනයක් දෙන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ මහන්නේ මේ ශාසනයේ සංස්කාර කිව්වම මොකද්ද? කෙතකින් සංස්කාර නම් වෙයිද කියලා. ඉතින් මේ සංස්කාර කියන පදේ විස්තර කරන්න සරුවත්යන්සේ පාවිච්චි කරන චේතනා කියන පදේ. ඡයි මේ භික්කවේ චේතනා. මහන්නේ මේ මිනිස්සෙගේ චේතනා වර්ග හයක් තියෙනවා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා සහ ධම්ම සංචේතනා කියලා. මේ තමයි සංස්කාර. එතකොට රූපයන් හා සම්බන්ධ යම් චේතනාවක් කෙනෙක් තුල ස්වයන් සිද්ධ වෙනවා නම් ඇහැට රූපේන රූප සම්බන්ධයෙන් ඔක්කොම රූප සංචේතනා විදිහට වැඩ කරනවා. ඊගාට මේ ශබ්ද ඇහිම සම්බන්ධව යම් කිසි කෙනෙකුට ස්වයන් සිද්ධව ඉබේ පහළ වෙන චේතනා ස්කන්ධයක් තියෙනවා නම් කන්දක් තියෙනවා නම් ගොඩක් තියෙනවා නම් රාශියක් තියෙනවා නම් ඒකට කියනවා සද්ද සංචේතනා කියලා මේ විදිහට ගඳ හා සම්බන්ධ ගන්ධ සංචේතන රස හා සම්බන්ධ රස සංචේතන ස්පර්ශය වෙනතන් කයි ගැටීමක් එක්ක ඇති වෙන පොට්ටබ්බ සංචේතන සහ ධර්ම හිතට වැටෙන ධර්ම කොටාස අනුව එන ධම්ම සංචේතනා කියලා හයක් තියෙනවා. ඉතින් මෙතනදී ඉරක් ඇඳෙනවා සංස්කාර කියලා කියන්නේ චේතනා කියන එක. මේක පසුකාලීන අටුවාචාරින් වහන්සේලා කරන විග්‍රහය අනුව ඒකේ සඳහන් කරලා තියෙනවා සරුවච්ච දේශනාවල් අරගෙන හොඳට පීරලා බැලුවොත් චෛතසික ඉලක්කම් වශයෙන් බannවන 52ක් තියෙනවා කියන්නේ. හිතක පහළ වෙන්න පුළුවන් චෛතසික අහුලලා අහුලලා ගත්තොත් ඔක්කොම ප්‍රස්ථාර කරොත් 52ක් කියනවා කියලා. ඒකේ මේ වේදනාව චෛතසිකයක් ඒක ජීවිතේට ඉතාමත්ම තදින් කිට්ටුව සමීපව ක්‍රියාත්මක වෙන නිසා වේදනා චෛතසිකයේ පමණක් වේදනා ස්කන්ධයේ වශයෙන් පංචස්කන්ධයේ විශේෂ ආසනයක් ගන්නවා. සංඥාවත් ඒ වගේ ගොඩාක් විස්තරයි. ගොඩාක් රාජකාරී වලින් සම්බන්ධ වෙනවා වැඩවලට ඒ නිසා සංඥා වෙනම ආසනයක් ගන්නවා. ඊටු 50ම සංස්කාර කියන එකම ආසනය තමයි ගන්නේ. නැත්නම් මේ චෛතසික 50ක පොදියට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ නිසා එතන පන්තියක්, පොදියක්, සමූහයක්, සමූහ වාචී නාමයක් තමයි සංස්කාර කියලා කියන්නේ. ඉතින් එහෙම තියේදී ඒ ඇතුලේ තියෙන මේ චේතනා පමණක් හඳුන්වන්නේ ඇයි? ඇයි මේ චේතනාව සංස්කාර වෙනුවට පරයය පදයක් විදිහට පාවිච්චි කරන්න කියන අර්ථය ඒක විස්තර කරන්න. ඒ සම්බන්ධතාව ඇති කිරීමට අටුවාචාරින් වහන්සලා සඳහන් කරනවා. චේතනාව හරියට වඩු ඉස්කෝලේක මහ වඩුව නැති වෙලාවේදී ඒ වඩු පන්තිය වඩු ශිෂ්‍යයන් මෙහෙවිමින් තමනුත් වැඩ කරන වඩු ශිෂ්‍ය නායකයා වගේ කියලා. එයාත් වඩු වැඩ කරන ගමන් එයා අනිකුත් ඒ අනිකුත් නවකයන්ට ආධුනිකයන්ට උපදේශයක් දෙනවා. මේක මෙතනින් ඉරන්න මෙහෙම ඉරන්න ගන්න මේ විදිහට කන හැට බලන් ආදිවාසීන් කරන ගම වැඩ කරනවා. එයා තමයි ශිෂ්‍ය නායකයා. පන්තික මොනිටර්. ඒ නිසා මහවඩුව අපි හිතුවොත් හිත කියලා මේ චෛසික 50ටම නායකත්වයේ දෙන්නේ මේ චේතනා චෛතසිකේ. ඒ නිසා චේතනාව හරි බලවත්. ඒ නිසා මේ 50යි පොදියටම චේතනාව කියන තනි නමින් ආමන්ත්‍රණය කරනවා. කතමේච භික්කවේ සංඛාරා චෛමේ භික්කවේ චේතනා කාය. එතකොට මේ චේතනා ඇහ කන නාසය දිව කය මන කියන ආයතන හයේදී රූප ගැටෙනකොට ශබ්ද ඇහෙනකොට ගන්ධ රස පහස වැටෙනකොට හිතවිලි එනකොට මේ චේතනා මෙහෙවීම කරනවා ඒ චේතනාවයි මෙතනදී මානසිකාරයයි විත්තක්කයයි කියන මේ තුනේම තියෙන සමාහාර කෘත්‍ය තුනක්. මේවා චෛතසික තුනක්. භවනාදී මේ තුනම යෝගාවචරයාගේ සුතමේ ඥාණයට අහුනොත් පොතේ දැනුමට අහුනොත් ඒක යෝගාවචරයට පහසු වෙනවා. ඒක නෑයි කියලා භාවනා කරන්න බෑ. නොසුදුසුක් වෙනවා කියන එක නෙවෙයි. මේවට කියන්නේ බහුසුත ඥානයේ සඳහා දැනගෙන ඉන්නේ කොහොමද? ඒක නිසා චේතනාවක් යම් ආකාරයකට මේ පිරිස මෙහෙවනවද හසුරුවනවද කෙනකට යනකට යොමු කරනවද එයා සමාන කෘත්‍යයක් මානසිකාරී කියන චෛසිකයක් කරනවා ඒ වගේම විත්තකයේ කියන චෛසිකයක් කරනවා දැන් අපි භාවනා කරනකොට ආධුනිකයෙක් භාවනා කරනකොට තියෙන ඔක්කොම අරමුණු අතරෙහි ප්‍රධාන කර්මස්ථානට යොමුක් දෙන්න ඕනේ ප්‍රධාන කර්මස්ථානට මෙහෙවන්න එපාය. ප්‍රධාන කර්මස්ථානට හිත විහිදුවන්න එපාය. ප්‍රධාන කර්මස්ථානට හිත නංවන්න එපාය. ආන්නේ හිත නංවන වැඩපිළිවෙල මේ විතක්කේ කියන චෛසිකෙමුත් වෙනවා. මානසිකාරය කියන චෛසිකෙමුත් වෙනවා. චේතනාමුත් වෙනවා. එතකොට මේ තුන් දෙනා අතර සමාන කෘත්‍ය කරන තුන් දෙනා අතර කැපිපෙන වෙනස්කම් බැලුවොත් ඒ සඳහා සම්ප්‍රදාන කූල දෙන නිදර්ශනය තමයි කීප දෙනෙක් එකතු වෙලා පදින රුවල් මේ හබල් බෝට්ටුවක්. හබල් ගාන 10 දෙනෙක් විතර ඉන්නවා දෙපැත්තේ. එක එකනා හබලක් තියාගෙන සිළු දෙනාම වැඩ කරනවා අපි කියනවා තරඟයකට හබල් ගාන බෝට්ටු පදිනවා. ඒකේ ඔරුවේ තැල්ලේ කණ්ඩායම් නායකයා ඉන්නවා පිටිපස්සෙම ඉන්නවා අවරපෙත් හසුරුවන කෙනා. එතකොට මේ විතක්කේ වෙන්නන්නේ එක එක්කෙනෙක් වශයෙන් ඉන්න මේ හබල් ගාන කෙනෙක් වශයෙන්. එයා ඔක්කොම පරිම ශක්තිය යොදලා පටන් ගත්ත තැන ඉඳලා තරගේ පටන් ගත්ත තැන ඉඳලා ජය කරනෝ දෙක් දක්වාම හබල් ගන්න. එතකොට තැල්ලේ ඉන්න කණ්ඩායම් නායකයා දිරි ගන්නවා. දිරි ගන්නලා මේ වාසිය අරගෙන අනික් කටේට වැඩි ඉක්මනට ජය කනුවට යන්න උනන්දු කරවමින් නායකත්වය දෙනවා. අවර පෙත්තේ ඉන්න එකනා ඒ නායකයෙක් උපදේශ අනුව හැසිරවීම කරනවා වාහනික දුක්ඛානම වගේ. මෙන්න මේ විදිහට බලනකොට හබල් ගන්න කෙනෙක් විතක්කේ වශයෙන්ුත් අවර පෙත්ත මානසිකාරයේ වශයෙන්ුත් තැල්ලේ ඉන්න නායකයා විතක්කේ වශයෙන්ුත් හඳුනා ගියතියි. ඒ නිසා අපි මානසික අරමුණක් අරමුණු රාශියක් තියෙනවා අපිට හැම වෙලාවෙම. ඉතාමත්ම කලාතුරකින් තමයි අරමුණු තනියකට වැටෙන්නේ. තනියකට වැටෙන වෙලාවට අපි ඒකාග්‍රතාවය කියනවා සමාධිමත් උනායි කියලා කියනවා සමතේ කියලා කියනවා. ඉතින් අපි දන්නවා සමති කියන කොච්චර අමාරුද අද බොහෝ විට අරමුණු රාශියකට මුහුණ දීලා ඉන්නේ. ඒ රාශියකට මුහුණ දීලා ඉන්න වෙලාවේදී භාවනා කරන කෙනෙක් හෝ වේවා නොකරන කෙනෙක් හෝ වේවා මේක එකක් අල්ලනවා. අනේ ඇල්ලිල්ල කොයි අරමුණද මේ රාශියෙන් ගන්න කියන එක මේ විතක් අනුවත් මනස්කාරය අනුවත් මේ චේතනාව අනුවත් සිදු වෙනවා. එක එක විදියටයි මේ කර්මය සහ කර්මයත් එක්ක කටයුතු වෙන්නේ. චේතනාව විතම් බලවත් විදියට කර්මය හා සම්බන්ධ වෙනවා. චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා තරුවත් ඥානසේ වීජ ගණිතමේ සමීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. චේතනාවමයි කර්ම රැස් වෙන නිසා අපි විශාල අරමුණු රාශියක් අතුව ඉදිරිපත් වෙන වෙලාවේදී කොයි අරමුණද තෝරන්නේ ඒක තීන්දුව කරන අපේ අනාගතය. ඕනම දී ඇති අවස්ථාවක අපිට විකල්ප රාශියක් තියෙනවා. නමුත් අපි කොච්චර ඇබ්බැහිද කියනවනම් අපි කොච්චර පටු මානසිකත්වයේද කියනවනම් මේ මේ විකල්ප රාශිය එකකටම තමයි දුවන්නේ. ඒක මම දෙන ප්‍රදර්ශන ප්‍රධානම නිදර්ශනය තමයි අපි මේ බුෆේ ඩයට් එකකට ගියාම එහෙම නැත්නම් ඇට් හෝම් මේසයක් කියලා කියන ලංකාවේ. ගියාට පස්සේ මේ මිනිස්සයා කන්නේ ඒ මේසේ කොච්චර ජාතිති වුණත් ඒ යාට රුචි දේ තමයි. සාමාන්‍යයෙන් ඒක ඇඟට අගුණයි. නමුත් ඒ පුද්ගලයා කොච්චර දේවල් තිබුණත් ඒ කන දේ පුද්ගලයාත් එක්ක බැඳීමක් තියෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි මේ විවිධ දේවල් රස බලමින් දවසින් දවස දවසින් දවසක තමන්ගේ රුචි අරුචිකම් ඕන දෙයකට ලෑස්තිලා වැඩ කරන්න. අපි හැම වෙලාවෙදීම ඊටාම සීමිත පටු තීරයේ දිගේ ගමන් කිරීම සඳහා බුදුමාකාර කැපකිරීමක් කරනවා. බුදුමාකාර රණ්ඩු කිරීමක් කරනවා. බුදුමාකාර විදියට අනිත්‍යර ගහපා දෙන්න හදනවා. මට මේ මේ ටිකේ ඕනයි කියලා. ඉතින් මේ නිසා අපි මේ චේතනාව අපි නාස්ලනුව නහය විදගත්ත නාස්ලනුව දාගත්ත මීහරකෙක් වාගේ කොච්චර සැප දේවල් තිබුණත් අපි අපේ පටු තීරෙ දිගේ ඇදගෙන යනවා. ඒක අපි හිතන අපේ මානවයිති වාස්කම කියලා. මට ඕනේ මට මට ඕන දේ කරගෙන යන්න කියලා අපි හැමදාම අර පටු තීරෙ දිගේ දුවන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේක කෙරෙන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා ඒ යන මිනිහා දන්නෙත් නැහැ. ළඟ ඉන්න මිනිහට තේරෙන්නෙත් නැහැ. මේ මේ මෙහෙ වෙන්නේ වෙහෙස වෙන්නේ යෙද වෙන්නේ චේතනාව අනුව. ඊට පස්සේ ඒක හරියට පස්සේ අපි සන්තෝෂ වෙනවා මට ඕන දේ මම කරගත්තා කියලා. හැබැයි ඒක නිසා අපි විශාල කර්ම සෝක රැස් කර ගන්නවා. සංසාරයකට දුක් විඳිනවා. එවන තැයි කරන ප්‍රයත්නයත් මර වෙහෙසක්. නමුත් ඒව මොනවත් තේරෙන්නේ මගේ රුචිය, මගේ මනාපේ, මගේ හීනේ, මගේ දේ මට කෙරෙනවා. නිසා චේතනාව පිළිබඳව පැත්තක ඉඳලා බැලුවේ නැත්තම් චේතනාව පිළිබඳව පාලනයක් නැත්තම් අහලා නැත්තම් අන්තිමට අපි පුරුදු තාලෙට කර්ම වර්ගයක් ගෙවමින් පුරුදු තාලෙට කර්ම වර්ගයක් රැස් කරමින් මේ සනාතන වූ අඛණ්ඩ වූ මේ කම වට කිලේශ වට විපාක වට කියන වට වලල්ලේ වට වලල්ලේ ගමන් කරමින් ගමන් කරමින් ඉන්නවා. මේ නිසා චේතනා කියන සංස්කාර කියන මේ ධර්මතාවයේ පිළිබඳ පැත්තකලා බලන්න හිටියොත් මේ අපි කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ. මේ අයිතිවාසිකම් කියලා මේ පහසුකම් කියලා, මේ ශාප කියලා, මේ තාන්නමාන කියලා, මේ සත්කාර කියලා, මේ ලාභ කියලා ඉල්ලන දේවල් වලින් අපි කොච්චරක් අපිව නියෝජනය වෙනවද? ජවන් කරන හැම අයිතිවාසිකම් සටනකින්ම Taman දිනන හැම දිනීමකින්ම පිටිලා බලනකොට පේනවා මේ සතා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. නමුත් ඒ සතාට නම් තේරෙන්නේ නැහැ. ඒ කරන එකට තේරෙන්නේ නැහැ මේ මම මේ කරන දේෙන් මොකක්ද රෝගයට දෙන නියෝජනය? මොකද්ද මගේ නිකුත් වෙන කම්පන වේග කියලා යට දෙන්නේ මොකද ඒ තරම්ම ඒකේ ගිලිගෙන ගත කරන නිසා යාට පේන්නේ ඒ ලෝකේ විතරයි. ඒ තමන් හිතාගෙන ආපු පතාගෙන ආපු ලෝකේ විතරයි වෙන්නේ කවදාකවත් පිටිපස්තරව බලන්න යන්නෙත් නැහැ. බලන්න ගියත් ඒව ඕනේ නැහැ. තමන්ගේ අර පටු තීරෙ දිගේ දුවන එක තමයි හරියට කරවිල කරවිල වැඩිච්ච පණුවා මේ කරවිලම ඊළඟට කනවා. ඌට ඒක තිත්ත තේරෙන්නේ නැහැ. ඉතින් මේකට නිකන් සාමාන්‍ය සාධකයක් වශයෙන් බොහිට ගිනහර පානවා. ওই ජාතක කතාවක තියෙනවා. රජ කෙනෙක් ඉතාමත්ම කනගාටු වෙනවා තමන්ගේ ප්‍රධාන මහේසිකාව අකල් මරණයකටපත් වෙනවා. රාජ්‍ය තන්ත්‍රේ කටයුතු කරන්නේ නැහැ, කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, සිරියංග අපට ආර කියලා පිටිය පැත්ත ඇරිලා ඉතින් බොහොම සෝකෙන් ගත කරනවා. එතකොට මේ රෝහිත බමුණට ආරච්චි වෙනවා රජුරෝ ඉන්නේ බොහොම ඉස්සෝප ස්වරූපෙන් කියලා. පස්සේ පුරෝහිත බමුණගේ ආරාධනාවෙන් ආය රාජ්‍ය සභාව කැඳවනවා. කැඳවටම රජුරවන්ට කිසිම නෑ මේ රාජ්‍ය විමසන තරම් මානසිකත්වයක් මොකද ඒ මහේශිකාව නැතිව. පස්සේ පුරෝහිතයා කතා කරලා අහනවා මේ මේ වෙලාවේ කටයුතු කරනකොට දෙවන් වහන්සේට වෙහෙසයි කරදරයි මොකද මේ තරම හිස් කර්ම කරන්නේ කාරණාව. ඒතකොට කියනවා මේක ඕනම කෙනෙකුට තේනවා. ඒ ඉන්න කම් මේ මගේ බිසුණාන්සේ මං ගැන පුදුම විදියට උපස්ථාන කරා මට ප්‍රියයි මම මනාපයි. ඉතින් අකල්මත්න වෙච්ච නිසා මට මොන විදියෙන්වත් මොන විදියෙන්වත් ඒක මේ වියෝ පියවි ප්‍රයෝගයෙන් වෙන් වෙන්න බෑ කියලා. එතකොට ඒ පුරෝහිතය අහනවා නම් බිසුණාන්සෙත් මැරිලා හැම මේ වාගෙම පියවි ප්‍රයෝගයකින් ඇති කියලා. අම්මෝ මටත් වැඩිය මං ගැන හිත හිත ඇති කියලා රජු රෝසින් කියන ඒක තමයි මට ගොඩක් මකනකාරු කියන්නේ. ඒතර පුරෝහිතය අහනවා මේ ප්‍රියම්බිකාව නැත්නම් මේ මහේශිකාව දැන් ගිහිල්ලා ඉන්න තැන ඉඳගෙන කතා කරන්න කැමතිද කියලා. රජුරුවන්ගේ මූණ පිපිලා එනවා අනේ බොහොම හොඳයි. එහෙම කරන්න තියෙනවා නම් මට වෙන්න තියෙන යුතුකම් ඉතු කරන්නත් තිබුණා. දැන් ඉතින් ඇයි හොඳයි පවත්වන්න පුළුවන් කියලා ඊට පස්සේ පුරෝහිතයා අදිෂ්ඨානයක් කරනවා මැරිච්ච දෙවින් ආශයට මතුවේ. ඒක රාජ්‍ය සභාවේ පොළොව මත කරන ගොමුකුරු මිනිහෙක් ඇවිල්ලා ගොම්බෙට්ටත් තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යන්න පටන් ගන්නවා. වෙරිලා බෙරිලා උන්ටත් ඒ වැඩේ කරනවා මෙහින් ගොම්බ ගොමුකුරු මිනිහා. ඒක ඒක තල්ලු කරනට ඔළුව යට තියාන පොක උඩට තියාන තමයි ගොම්බෙට තල්ලු කරන තල්ලු කරන යන්නේ. හරි ලස්සනයි. ඒ වැඩ පිළිවෙල තල්ලු කරනට ඉබේම අර ගොම ටික ඔක්කොම ගුලි වෙනවා. ඉතින් මෙයා තල්ලු කරන යනවා රාජ්‍ය සභාවේ ඔක්කොමල බලා ඉන්න රාජ්‍ය සභාවේ මැද ගොම කුරුමිනියක් කන. ඉතින් රජුරන්න මේ කිසිම ඉංගියක් එන්නේ නැහැ. ඊට පස්සේ පුරোহিত යහන රජුරණ දෙවන්නස ඔන්න මහේසිකාව. රාජමහේසිකාව දැන් ගොම කුරුමිනියක් කළයි. රජුරොත් කෝප වෙනවා. කෝපෙලා කියනවා මේක හොඳ මගේ මේ ලස්සනට හිටපු මට ප්‍රිය කරපු කෙනා ගොම බෙට්ටට ප්‍රේම කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ එනං කියනවා රජුරන්ට අකමැති නම් දැනගන්න කැමති නැත්නම් මම 이르දියක් කරන්නම් කියනවා මේ ගොම කුරුමලට කතා කරන්න. ඒතකොට රජුරෝ ඊට පස්සේ ඒකට එකඟ වෙලා කියනවා එහෙනම් ගොම කුරුමලට කතා කරන්න කියලා. ඉතින් ගොම කුරුමිනියට ඊට පස්සේ කතා කිරීමේ ශක්තිය ඇවිල්ලා රජුරන්ට කියනවා මට ඔබතුමත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මට මේ ගොම්බෙට්ට වඩිනවා තේරෙට බෑ. ඒ නිසා මම යනවා යන්නේ කියලා. ඊට පස්සේ රජුරෝ කියනවා මේක ඇත්ත වෙච්ච හිදියක් නම් උඹට මතකද අපි දෙන්න ප්‍රේමයෙන් ගත කරපු හැටි? රාජ්‍ය විමසපු හැටි? ඔබ මට කොච්චර ප්‍රේම කරාද? මම උඹට කොච්චර ප්‍රේම කරාද? ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ හදිස්සිය කියලා කියනවා. බැනලා කියන ඔබ වහන්සේත් එක්ක ප්‍රේම කරපු නිසා තමයි කිසිම බිනක් කරගන්න හම්බුනේ නැති අද ගොම කුරුමිනෙක් මට වෙන්න වෙලා තියෙන්නේ. මට ඔබතුමා මට පේන්න බෑ. මම යනවා යන්නේ කියලා ගොම කුරුමිනේ යනවා. ඉතින් අපි ළඟ ඉන්න ඔක්කොමත් ඔය වගේ තමයි. අපි ආදරෙන් ප්‍රේමයෙන් තනවාඩන් ඉන්න කට්ටිය නිසා බුද්ධුම වදයක් මේ මිනිසුන්ට අපේ මේ ප්‍රේමී. මා හිර තිපිරි ගියා. අපි නම් හිතන්නේ එහෙම නෙවෙයි බුදුන් මේ අපේ මේ ප්‍රේමේ නිසා මේ අතන්න බුදුමාකාර කිරිපැණියෙන් උතුරන ලෝකයක් තියෙයි කියලා. ඉතින් ඒ නිසා මේ කොමකුරු වෙන කතාවෙන් පේන්න තියෙන්නේ මේ රජුරෝ හිතුවට ඒ Tamangen අයින් වෙච්ච දෙවින්නාංශේ තාමත් Taman ගැන හැඟීමෙන් ඉන්නවයි කියලා ඒ මනසට රාජ්‍යුට නොදකින් ඒ රාජ්‍ය ඔක්කොටම වැඩිය ගොම්බෙට්ට හොඳයි. ඒක නිසා මේ චේතනාවගේ වැඩපිළිවෙල දිහා බලාන යනකොට ඒක මෙහෙවන මෙහෙවීම ඒ කාගේ න්‍යාය පත්‍රද කියලා බැලුවොත් අපිට හීනකින්වත් හිතන්න බෑ අපි මේ ගන්න චේතනා සාර්ථක වීමෙන් අපිට සැපක් ඊද කියලා. අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් හැම චේතනාවක්ම සංසාරගාමී නැත්නම් අපාගාමී. මම නැවතත් කියනවා හැම චේතනාවක්ම සංසාරගාමී බොහෝ විට අපාගාමී. ඉතින් කවදා වූ අපි නිවන් දකින්නයි කියලා වෙන්නේ චේතන අයින් කරන එක තමයි. නමුත් අපි ජීවත් වෙනකන් උත්සාහ කරන්නේ මේ මගේ චේතනාව රජ කරවන්න. මගේ චේතනාව ඉෂ්ට සිද්ධ වෙන්න. මගේ චේතනාව කොහොම හරි මල්පල ගැන වෙන්නයි අපි හිතන එක සාර්ථක ජීවිතයක් කියලා බොහෝසත් ජීවිතයක් කියලා. නමුත් සාර්ථක වෙච්ච ගමන් දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. අනන්ත අප්‍රමාණ වාර ගණක් අපිට අපාය යන්න වෙනවා. නිසා සරුවචනාංශයේ කියපු දේශනාව මම මේ කට කරගෙන ඉන්න දේශනාවට ගැළපෙන ආදර්ශ පාඩේ තමයි සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා මේක මම හිතන්නේ කාගේ කණේ පිළිරව් දෙනවා. කවුරුත් දන්න දෙයක් තමයි සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච කියන එක. මල්නගල්ල එහෙම කියන්නේ සබ්බේ ධම්මා අනාත්තා ওই පද තුන. ඒතර මේ සෑම චේතනා කියන්නේ සංස්කාර නම් සංස්කාර කියන්නේ චේතනාව සෑම සංස්කාරයක්ම දුකක්. සෑම චේතනාවක්ම දුකක්. සෑම චේතනාවක්ම අනිත්‍යයක්. සෑම සංස්කාරයක්ම අනිත්‍යයක්. ඉතින් මේ චේතනා මල්පල ගැනීම සඳහා මේ දිවා රාත්‍රී විහෙත වෙන ක්‍රමී. තෝතෝ වරපල කියලා රණ්ඩු කර සතුල් කරන ක්‍රමී. දිනනවා කියන්නේ මොකද්ද දිනන්නේ? දින කියන විසර දුක්ඛන්දක් දිනා ගන්න. විශාල අනිත්‍යතාවයක්. මිදිරච්ච ලණුවක් අල්ල ගන්න. එහෙම නැත්නම් මේ චෝක් කැල්ලක් කරන ලස්සන ගුරු භාණ්ඩයක් හදන්න හදනවා මේක දිරච්ච ලඩයක්. භංගුර දෙයක්. ඒ නිසා කවදා හෝ මේ චේතනා පිළිබඳව බුදුහාමුදුරුව පෙන්වන හැටියට දැකගත්තොත් අපේ සෑම ලෞකික ජීවිතයේ ජයග්‍රහණයක් යන්නේ මොකද්ද? මේ විදිහට අනිත්‍ය වූ දුක්ඛ විශාල කන්දක් එකතු කිරීම. කවදද අපි මේක අඩු ගානේ නුවණින් සලකන්නේ? කවදද අපි මේක සූත්‍රමය ඥානයට කිට්ටු කරගන්නේ? කවදද අපි මේක භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න කියලා බැලුවොත් ඉතින් ඒ තරමටම අර හොඳට කැපෙන හොඳ සුදු යකඩ පීයක් කරන Tamanට දැනගන්න එක තමයි කරන්නේ. ඒ උනාට නම්බුකාරයි මොකද සුදු යකඩ පීයනේ. හොඳට කැපෙනවනේ මේක. ඒ නිසා හැම වෙලාවෙම චේතනාවක් ඇති කරන හැම වෙලාවෙදීම පීයක් අරගෙන එන ගන්නවා වගේ කටයුත්තක් කරේ. ඉතින් මේකක් අපි මෙවැනි ධර්මතාවයක් නැත්නම් මේ වගේ මේවා ධර්මතාවයක සනාතන ධර්ම මේවා. මේ ධර්මතාවයක් අපිට පුළුවන් විදිහට රටවැසියර කියන්නේ තමන් ඇති කරන හැම චේතනාවක් නිසාමයි තමන් මේ දුක් විඳින්නේ දැනටත් ඉන්නේ චේතනාව පිටත් ඕක සාර්ථක වෙයි වෙච්ච ගමන් අපායයි තමයි චේතනාවල යොමු කරවන්නේ බැඳගත්ත කරත් ඉන්න ගුණා අණුව යන කුරේ අණුව යන කරත් ඇදිලා ඉන්නා වගේ සෑම චේතනාවක්ම දුක පිණිස පිහිටනවා. මේක සම්බන්ධ වෙන්න මාර ගොඩාක් වෙලාවට කියන කතාවක් තමයි මෞංකාර දෙවියන් වහන්සේගේ නිර්මාණය පිටිගන්න නිර්මාණවාදී ආගම් වල 1500 විතර වෙනකම් මං හිතන්නේ. මිනිස්සුයෙකුට Taman වශයෙන් ස්වච්ඡන්දයක් නැහැ කියලා පිළිගත්තා. චේතන වශයෙන් තමන්න කරන දෙයක් නැහැ සියල්ල දිව්‍යඥාන්සේ විසින් තීන්දුව කරනවා දිව්‍යඥාන්සේගේ මන අපට හිද්ද වෙන්නේ අපිට වෙන අමලි සේරම දිව්‍යඥාන්සේගේ ශාප අපිට වෙන හැම ජයග්‍රහණයක්ව දිව්‍යඥාන්සේගේ සුභාසින්ෂන අපිට කියන්නේ තියෙන්නේ හත් දෙයියනේ අනේ මට මේක ලබලා දෙන්න මේක ලබලා දෙන්න කියලා අල්තාරේ ගාවට ගිහිල්ලා වැඳ වැටෙන එක තමයි. ඒ නිසා ටිකටම පිළි අරගෙන ආවා මේක දිව්‍යඥාන්සේගේ තීන්දුව උඹල උඹල වශයෙන් දේවල් කරන්න යන්න එපා ඔය ඔක්කොමලා කියනසගේ නිර්මාණ අවසාන තීන්දුව දෙවියන් වහන්සේට කියලා. ඉතින් මේ නිසා ඔක්කොම ඉන්දියා යටතේ ඉන්න බැටළුවෝ වගේ බැටළුවන්ගේ තියෙන ගතිය තමයි කවදාකවත් ඔලූසල බලන්නේ. උන් ඔච්චරක් බිම් බලාගෙන යන්නේ තනකොළ විතරයි බලන්නේ වතුර විතරයි බලන්නේ. හරීම ලෝකේ ඉන්න අන්තිම කීකරු සතා. නිසා දෙවියන් වහන්සේ බැටළු ඉන්දියා. සිළු ලෝකවාසීන් බැටළු. සෝච කීකරු බැටළු. ඉතින් මේ බැටළුරාලට පාර පෙන්වන එක තමයි දේවපුත්‍රයන් වහන්සේගෙන් කෙරෙන්නේ. ඉතින් දේවපුත්‍රයන් වහන්සේ පිතාමහ කියන විදිහට මේ බැටළුරාට මෙහෙවනවා. මේක තමයි පැවතිච්ච ක්‍රමය. එනිසා කිසි කෙනෙක් පිළිගත්තේ නැහැ. ස්වච්ඡන්දතාවයක් තියෙනවා. තමා වශයෙන් මේක දියුණු වෙන්න පුළුවන්. තමා වශයෙන් මේක සීල සමාධි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා භාවනා කරන්න පුළුවන් කියන එක ඉඩ තිබෙම නැහැ. ඉතින් මේක මතයක්නේ. දේවවාදී විසින් ඇති කරලද මතයක් නිර්මාණවාදී විසින් ඇති කරන මතයක්. ඉතින් මේකෙදී ඔය ඇක්වයිනාස් කියන බටහිර වෛද්‍ය විද්‍යාව අධ්‍යාපනයේ පිළිබඳව පියා වශයෙන් සලකන මෙතුමා නැවත නැවතත් කල්පනා කර බලුවා ඇත්තටම මිනිස්සයා බැටළුවේද වෙන දේ දෙයන්නගේ තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මිනිස්සයාට කියලා හිතලා යමක් කළ හැකිද කියලා. එයාට සුද්ධ අදහසක් ආවා. එහෙම නැත්නම් මේ නවතාවකින් ආවා මිනිස්සයාට මිනිස්සයා පිළිබඳව ස්වච්ඡන්දයක් තියෙනවනේ 105ක් හරි කමන්නේ. මට උන්දි මට කරන්න පුළුවන් ගතියක් කියන එකක් තියෙනවනම් ඒ මනුස්සයාට ඒ හැකියාව හරහා අධ්‍යාපනයක් දුන්නොත් ඒත්තු ගන්නවත් නෑ නෑ උඹට උඹ සීල සම්පන්න වුණොත් සදාචාර සම්පන්න වුණොත් සමාධිගත වුණොත් උඹට මේ මේ මේ අධ්‍යාපන හැකියාවල් ශිල්ප දක්ෂතා ඇති කරන්න පුළුවන් කියලා ඒ මනුස්සයා එතකොට හැදියාවක් අද මිනිහෙක් වෙනවනේ සමාජයට කරදර කරන කෙනෙක් වෙනවනේ ඒ නිසා යම් ආකාරයකින් මේ මනුස්ස ඔක්කොම බැටලෝ නෙවෙයි ස්වච්ඡන්දයක් තියෙනවා කියන එක කතෝලික දේව සභාවට හේතු අරගෙන මිනිස්සුන්ට කිව්වොත් සදාචාරය කියලා එකක් තියෙනවා බයලජ්ජාව කියලා එකක් තියෙනවා සදාචාරයට බයලජ්ජාවට යට වුණොත් සදාචාර සම්පන්නව ජීවත් වුණොත් උඹලට ශිෂ්ට වෙන්න පුළුවන් උසස් වෙන්න පුළුවන් කියලා මේ අදහස හොඳට සමබර කරලා යා දේව සභාවට ඉදිරිපත් කරා. ඒ කියන්නේ කාඩිනල් සභාවට ඉදිරිපත් කරා. ඉතින් කාඩිනල්ගේ අර සම්ප්‍රදාන කුලයත්ෝ තත බල විරුද්ධ වුණා. මේක දෙයන්නාංශගේ අයිතිවාසිකමට බල බල ප්‍රදේශයට කරන බලපෑමක් මේ දෙයන්නාංශින් නිපදවන නිෂ්පාදනය කරලද මේ දිව්‍යනාංශ විසින් මවන ලද්දට Tamanට හොඳේ කරන්න වෙන්න පුළුවන්ද කියලා. මොකද විශාල පිටසක් කල්පනා කරා නෑ මේක ගත්තොත් මේ අදහස පිළිගත්තොත් මේ මිනිස්සු අධ්‍යාපනයක් දීලා ශිෂ්ට සම්පන්න කරන්න පුළුවන්. ඒලා එක්වයිනියස් හොඳට පරීක්ෂා කර බලමු එක්වයිනියස් කියන එක නම් දේව ධර්මයට විරුද්ධව නැත්නම් කතෝලික සභාවට කුමන්ත්‍රණ කරන කෙනෙක්. දැන් එයාගේ චරිතයෙන් කවදාකවත් නෑ පූර්ණ අදහලිවන්තේ. ඒ නිසා විශාල තීන්දුවක් ඇති කරගත්තා මේ මනුස්සයාට ස්වච්ඡන්දතාවයක් තියෙනවා. ඒ නිසා උගන්වල හැකි විනයගරුක කළ හැකියි. ඊට පස්සේ කතෝලික සභාව අධ්‍යාපනය කියන එක පටන් ගත්තා. බටහිර ලෝකයේ නිසා අධ්‍යාපනයේ පියා විදිහට සලකන්නේ මේ ඇක්වයිනස් තුමා. ලංකාවේ තියෙන ඇක්වයිනස් අධ්‍යාපන ක්‍රමේ ඔයගොල්ලෝ තරංග ගහනකොට අපේ නාලන්දා වගේ විශ්වවිද්‍යාල මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. නමුත් උලංගක්වත් ගිහිලා තිබුණේ නැහැ බටහිරට. ඒ නිසා ඒගොල්ලෝ දන්නේ මේ ඇක්වයිනස් තුමා ගන්නපු ඇති කරපු විප්ලවය ඇත්තටම ඒක හොඳ සම්දිස්ථානයක් මිනිසෙක් විසින් කල්පනා කරන දේව නිර්මාණයේ විසින්ම කල්පනා කරලා තියෙනවා දේව නිර්මාණයට යමක් කළ හැකි යමක් ස්වච්ඡතතාවයේ තියෙන තමන්ගේම නාමයෙන් තමන්ට හැඩ ගැහෙන්න පුළුවන් කියලා. ඉතින් මේ නිසා අධ්‍යාපනය ඇති වුණා විශාල වෙනසක් ඇති කරා. මේ ක්‍රමික අධ්‍යාපනය මට ඉතින් අපි කියන මේ අපි තාමත් කරන්නේ කරන කරන ගියාට පස්සේ මුල් කාලෙදී ඒක කතෝලික සභාවට විශාල පෙරගමනක් වුණා. මානව විවිධයෙන් කරපු ලොකු මේ ඉදිරි ගමනක් ප්‍රගතිශීලී තීන්දුවක් ඔහොම කරගෙන කරගෙන ගියාට පස්සේ දැන් අවුරුදු 200කට 250කට විතර ඉස්සර වෙලා ඉස්ලාම ත්‍රිපිටකයේ යම් යම් පොත් ඉංග්‍රීසියට දාලා ඕක ජර්මන් භාෂාවට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය කරනකොට ආත ෂෝෆන්හව කියන දාර්ශනිකයා මේක කියවලා බැලුවා. මේ බුදුහාමුදුරුවෝ කියන ලද බොහෝමත්ම ගැඹුරක්. ඒ විතරක් නෙවෙයි සමාජයේ සුද්ධයක් නෙවෙයි බුද්ධලේකට නිවන් දකින්න බල මේ කල්පනා කරලා කරලා කරලා බලලා එයා බැලුවා මේ බටේ අධ්‍යාපන ක්‍රමය නිසා මානවයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකට අවුරුදු ගාණක් අර බටේට මේ අධ්‍යාපන ක්‍රමය අනුව දිගට ගිහිල්ලා අධ්‍යාපන ආයතන ප්‍රහීතලා අධ්‍යාපනයේ යම් යම් මට්ටමට ආපු මිනිහෙක් ඉතින් ශෝභනව කියන්නේ ඒ අධ්‍යාපනයේම ගොඩාක් මිනිස්සු. මිනිහා කල්පනා කරලා බලලා අදහසක් ඉදිරිපත් කරා කොච්චර ඉගෙන ගත්තත් මේ මිනිහා කරන්නෙම මානව ප්‍රජාට කෙනෙහිකම්. ඒ නිසා මිනිස්යාට නම් ඇත්ත වශයෙන්ම ස්වච්ඡන්දතාවයක් තියෙනවා. ඇක්වයිනස් කියූප එක ඇත්තයි කියලා යා නැවත තහවුරු කරා. ඒල කිව්වා ඒ හැකි හැමියා හැකියාවකින්ම ඒ හැම ස්වච්ඡන්දතාවයකම මිනිස්යා කරන තමන්ට හානි කරගන්නේ කියලා. කොයි තාක් හැකියාව තියෙනද ඒ තාක්කේ මිනිස්යා තමන්ගේ ජීවිතේට සුභ සිද්ධියට, සීලෙට, සමාධියට, ප්‍රඥාවට හානි කරගන්නවා කියන්නේ. මේක නිකන් බටහිර දර්ශනයේ පළවෙනි පිළිකාවක් බවට පත් වෙනවා. උපුරලා යන්න පටන් අරගත්ත හැම කෙනෙක්ම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ට හානි කර ගන්නවා කියන එක. ඉතින් සදාචාරවාදීන් පුදුම විදිහට ඒ ෂොෆන්හවට නාස්තිකවාදය දේශනා කරන එහෙම කවුද Tamanට හානි කරගන්නේ කියලා විශාල වශයෙන් වාදාභිමුඛ වුණා. ඒ නිසා ශෝකනහව බොහොම දක්ෂ, බොහොම ජනප්‍රිය, කැපිපේන දාර්ශනික බාඩපත නමුත් එයා කෙලින් කියන හිටියා will එහෙම නැත්නම් මේ ස්වච්ඡන්දතාවය එහෙම නැත්නම් මේ චේතනාව ඒකාන්තයෙන්ම දලිපියක් වඳුරකට අහුවෙච්ච. තමන්ට තියෙන හැම හැකියාවෙම හැම කෙනාම කරදර කරගන්න. ඒක තමන්ට අහේනි කරමයි කිය. මේ ඇති කරපු ඒ කුංචි බුබුලක් මතුවලා ආවා. ඊට පස්සේ ඇත්තටම මේක හොඳටම තහවුරු කරුවේ ඊට පස්සේ ආපු ෆ්‍රෙඩ්රික් නීච්චේ එයා කතා කරලා අර ෂෝපන්හාවගේ අදහස සම්පූර්ණයෙන්ම එලි කරලා කිව්වා මිනිස්සයා මහා තකතිරුවේ මහා මෝඩේ මහා අමනෙක් උඩ මොනවා දුන්නත් ඒකෙන් නාස්ති කරගන්නවා කියන්නේ. ඉතින් මේ ලෝකේ දීලා දෙන දැන් ලෝකේ දූෂණිකා. අතට දුන්න දෙයක් විනාශ කරනවා. මේ ළඟදී ළඟ දෙනා නෙවෙයි. ඔක පිළිබඳ විස්තර කරනකොට කියනවා මේ කැලේ බල්ලෝ ඉන්නවා. අටුන්ට කියනවා වල් බල්ලෝ කියලා. ඒ වගේ මනුස්සය ඇති කරන බල්ලෝ ඉන්නවා. ඇල්සේෂන්, වල්සේෂන් නාමකරණ නම් තියෙනවනේ. ඒගොල්ලේ පරීක්ෂණයක් කරලා තිනවා මිනිස්යාට නොතබන ලද වල්බල්ලෙකුට ඉතිහාසයේ කවදාකවත් ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා. මිනිස්සු ඇති කරන බල්ලන්ට පුදුමාකාර විදිහට දෙනවා බලු දොස්තරලක් ඉන්නවා. මිනිස්සයා මේ බල්ල අත ගෑවේ නැත්නම් බල්ලා ජයට ජීවත් වෙනවා. අද මිනිස්සයා ඇති කරන බල්ලට වෙලා තියෙන දේ කිව්වොත් ලන්ඩන් නගරෙත් හිවල්ලු ඉන්නවා. නගරෙ මැද. නරි. බල්ලෙක් ඉන්න පළාතක නරි නෑ මේ පැත්තේ. මොකද අර බල්ල ඔක්කොම කොටු කරලා හදන්නේ. බල්ලන්ට බලුකමවත් කරන්න නැහැ. හරි මම ලන්ඩන් ගියාට පස්සේ ඒ ඉස්සර පාක් එකේ මං ගියා පොඩ්ඩක් මං කරන්න. ඉතින් ගියාට පස්සේ එතන තියෙනවා රතු පාට පෙට්ටි වගේක්. මං අර ගන්න ගිය මහත්තයා බැරිස්ටර් කෙනෙක්. ඊසෝ පෙට්ටි මොනවද කියලා මම දන්නවද කියලා මං කොහොමද දන්නේ. ඔය බලුකක්ක දාහන දණක් කිව්වා. යම් තැනක ඒ නගරේ ඒ ඒ උයනේ බල්ලෙක් කැත කෙරුවොත් ඒ අරගෙන යන්නේ එකනා ඒක අරගෙන ගිහිල්ලා පෙට්ටිය දාන්න හැම කෙනෙක්ම සිරිසිටි බෑග් එකක් අතේ දාගෙන යනවා. කක්ක කරුවොත් එයා ඒක අරගෙන ගිහිල්ලා එයා ගිස් පර්ස් එකේ දාගන්න ඕන නැත්නම් අර පෙට්ටිය දාන්න ඕන නැත්නම් නැත්තම් නඩ. අපි බලන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක බලු ගණන් ගන්න අපිට ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඊට පස්සේ කතා කළේ කව පුදුමාකාර විදිහට මේක තියෙන ඉතින් බල්වා විදිනකොට ඒ බලුකක් අරන් දාන්න ඕනයි කියලා. ඉතියාගේ නෝන මහත්තයාට ඔය කතාව කියනකොට කාර්කයේදී එයා කියනවා එයා දොස්තර කෙනෙක්. එයා කියනවා අම්මා බල්ලයි බබයි ගෙදර තියලා ගිහිල්ලා. එනකොට බල්ලා කත කරපු තීරම බබා කාලා. මෙයාට ටෙලිෆෝන් කරලා ඇහුවලු මෙහෙම යන්නේ හරි වැඩක් වෙලා දෙනවා අපි බල්ලා බල්ලගේ කක්ක තීරම බබා කාලා මං යනකොට ඉතු ටික කකයි අනේ බලන්න ස්වාමීන් වහන්සේ මං කොයිද උණු වතු ටිකක් බොන්න දුන්නා නේ ඉවරයි චුපැති දෙයක් නැහැ. ඒ බලු කතාවල් බටහිර පුදුමාකාර ලෝකයක්ම වගන්න ඔය වල් බල්ලෝ එකෙකුට කිසිම ලෙඩක් හයිච්ච කතාව බල ලෝකෙවත් නැහැ. මිනිස්සු අත තිබ්බ ගමන් බල්ලට වෙලා තියෙන අමතර දෙයක්. මේ තේම. ඔය නෝවේ රටේ මාළු ඇති කරනවා. මාළු ඇති කරන ඔය අපේ මීගමු වගේ කොටු කරලා මොහොද අක්කර ගණන් එක එකනට කොන්ත්‍රාත් දෙනවා. කොන්ත්‍රාත් දුන්නා පස්සේ යා ඒක වටේට දැලක් ගහලා ඒක ඇතුළට අවශ්‍ය මාළු වර්ග කෙනක් දාලා කැම දානවා. මේ කැම දාපුවම අර අවුරුද්දක් දෙකක් ඇතුළත මේ මාළුව ඕනේ වෙන ප්‍රමාණයට හැදෙනවා. ඉතින් අන්තිමට මේ කැම වැඩිපුර දාලා බණුරණ කන්න බැරුව මුහුදු පත්‍රය එකතු වෙලා දැන් මුහුදු පත්‍රයේ විෂ වායුව හැදෙනවා. විෂ වායුව හැදිලා දැන් මාළුවන්ට ලෙඩ වෙලා දැන් මාළු දොස්තරලා ඉන්නවා. දැන් මේ ලංකාවේ වගේ ඉන්දියන් සාගරයේ ලෙඩ වෙච්ච මාළුවෙක් අහලවත් තියෙනවා. ලෙඩ වෙච්ච මාළුවෙක් ගැන අහලවත් තියෙනවා. මාළු දොත්තලා ගැන උණු වයන මිනිස්සයා මාළුව අත ගන්න ගියාට පස්සේ වෙච්ච දේ. නිසා මිනිස්සයාට දුන්නොත් මොන දේ වුණත් කක්කම තමයි. ඒ මොකද කිසිසේත්ම මිනිස්සයාට තමන්ගේ අභිවෘද්ධිය කියන එක තේරෙන්නේ නැහැ. ඕනේ කරලා තියෙන්නේ මගේ ඔලොමල අදහස ක්‍රියාත්මක කරන එක විතරයි. අන්න එතෙදි මේ චේතනාව ඒ මනුස්සයා නාස්තනෝ විදගෙන නාශනුවක් දාගත්ත මීහරකෙක් වගේ අපි අරගෙන යන ගමනේදී හැම ජයග්‍රහණයකින්ම අපේ තකතිරුකම පේනවා. හැම ජයග්‍රහණයකින් පේනවා මේ සියලු සංස්කාර දුක් දෙන බව, මේ සියලු සංස්කාර අනිත්‍ය බව. නමුත් අපි තාමත් මගේ මතේ හෙලි කරන්න, මගේ මතේ රජ කරන්න, මගේ මතේ හරි කියාගන්න බුද්ධුම සටනක්. ඉතින් අපිට පුළුවන් වෙයිද මේක මේ දේශපාලන ප්‍රතිපත්තියකින් මේ ප්‍රශ්නේ විසඳන්න? අපිට දේශපාලනඥයෙක් අපිට හරියට කළ යුතු චේතනාව අපිට කියලා දෙයිද? එහෙම නැත්නම් ආර්ථික වශයෙන් දියුණු වෙච්ච ආර්ථික න්‍යාය පත්‍රකින් අපිට කවදා හරි අපේ සුභසිද්ධිය අපිට පෙන්ලා දෙයිද? නැත්නම් අපි ගැන විශේෂයෙන් බොක්කෙන්ම වැඩ කරන අනුකම්පාවෙන් වැඩ කරන සමාජ විද්‍යාඥයෙකුට තේරෙයිද මේ සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ සංඛාර දුක්ඛ කියලා. ඉතින් අපි අදහනවා අනේ ඒගොල්ලන්ට ටැක්ස් ගෙවලා ඒගොල්ලෝ හදලා අපිට ඒගොල්ලෝ අපේ ආර්ථිකය මධ්‍යම ආර්ථිකය සකස් කරලා අපිට සැප ලැබලා දෙයි. අපේ දරුවන්ගේ සැප ලැබලා දෙයි, අනාගතේ සැප ලැබලා දෙයි කියලා පුදුමාකාර ඇදහිල්ලක් කරනවා. ඒ කියන්නේ අපිට ඕනේ කරලා තියෙන අපේ චේතනා බහුල කරන්න විතරයි. අපේ චේතනා රාජ කරවන්න විතරයි. අපේ චේතනා ඔප්පු කරලා පෙන්වන්න විතරයි. නමුත් චේතනා කියන්නේ මොන විදියට විසක්ද එහෙම නැත්නම් වඳුරකට අහුවෙච්ච දැලිපියක්ද කියන එක වඳුරා දන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශ මේ පංචස්කන්ධය සසිත මේ සංසාරයට බඳින මූලික මේ වරපට පහෙන් එකක් සංස්කාර වශයෙන් පෙන්ලා දීලා කියන මේ චේතනාව. රූප බැලීමේ ආශාව, ශබ්ද ඇහිීමේ ආශාව, ගඳ බැලීමේ ආශාව, රස බැලීමේ ආශාව සහ පහස ලැබීමේ ආශාව හිතට හිතවිලි දැමීමේ ආශාව නිසා අපි පීඩිත භරිත අසන්තෘප්ත වෙච්ච જાතියක් වශයෙන් ලද්දා පටන් මරණ කම්ම රූප බලන්න පටන් ගන්නවා. තත් දහන්න අහන්න ගඳ බලන්න රස බලන්න පහස ලබන්න හිතේ හිත විරීතන්න දඟලලා හැම දේශපාලනඥයෙක් කවට පොරොන්දුනට ඕනේ ඕනේ රූප බලන්න අපි රට හදලා දෙන්නවා. ඕනේ ඕනේ සද්ද අහන්න අපි රට හදලා දෙන්නවා. ඕනේ ඕනේ ගඳ රස පහත ලබන්න රටාවද දෙන්න හිතුවේ දේ හතන්නේ මට ඡන්දේ විතරක් දෙන්නේ කියලා. මත මට මනාපේ විතරක් දෙන්න ඉතුරු ටික මම කරලා දෙන්නම්. ආර්ථික විශේෂඥයෝ කියනවානේ අපි ඔයගොල්ලන්ට ආර්ථික න්‍යාය හදලා දෙන්නම්. අපි සමීකරණ හදලා දෙන්නම්. ඒක නිසා අපේ සමීකරණ පුදුමාකාර රත්තරන් මොළය වලින් ආපු දේවල් මෙන්න මේක මේ පොත අරගෙන කියවන්න මෙන්න මේක මට පිටියල්ලෙන් මට ගියක් හරි පඳුරලා මේක ගන්න ඉතින් ටිකක් කරලා දෙන්න. බුදුජානනාංශී කියනවා කවදා හෝ මේ මිනිස්යා කියන සතා මේ චේතනා නතර කරන්න උත්සාහ ගත්ත දවසේ තමයි එයාට තේරෙන්නේ මේ වයින් කරපු බොනික්යක් වගේ නැත්නම් උඩට විසි කරපු පත්තු කළ අරපු අහස් කුරක් වගේ මේක චෝස් කානිලා ඩෝං ගාලා පුපුරන ඔච්චර තමයි ජීවිතය කියන්නේ. ගිනි තිබ්බට පස්සේ චූස් ගාගෙන ගියා ඩෝං ගාලා ඔච්චනේ අහස් කුර වෙන මොනවා වෙන්නේ? ඕක තමයි හැම කෙනෙක්ගේම ජීවිතේ ඔච්චරයි. අපේ චේතනාව සාර්ථක වෙන්නේ අවසානයේ පුපුරලා ගිහිල්ලා එච්චර තමයි තියෙන්නේ. ඉතින් සරුවචනාංශයේ යෝජනා කරනවා මේ චේතනා පිළිබඳව මේ සංස්කාර පිළිබඳව කලබල නැති වෙලාවක මුදුවට මේක දැනගෙන හැම චේතනාවක්ම දුක පිණිස නම් හැම චේතනාවම අනිත්‍ය පිණිස වෙනවනම් අපි උත්සාහ කරමුද නැත්නම් අපි කියන එක පැත්තක දාලා මම උත්සාහ කරනවද යම් වෙලාවක චේතනාවක් ඇති නොකරන චිත්තක්ෂණයකට සමවැදිලා මේ වෙලාවේ චේතනා නැහැ මයි ජීවිතේ මම විශ්ින් කරගන්න ලද උත්තරම ශ්‍රේෂ්ඨම ශික්ෂණය මෙතන තියෙනවා උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ සදාචාරය මෙතන තියෙනවා සංවරය මෙතන තියෙනවා කියලා චේතනාවක් නැති චිත්තක්ෂණයක් වෙත එළඹ මේ චේතනාවක් නැති බව දැනගෙන ඒකට සමබදින්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් සුපටිපන්නයි සුපටිපන්න භාවයේ හොඳම ස්පර්ශීය මිනුම්කඩක් තමයි අපි කොච්චර චේතනාවල ඉන්න තාක්කල් දැනගන්න මම වැඩ කරන්නේ මෙන්න මේ චේතනාව. අපි මෙහිවන්නේ නලුනාසනු ඇදිලා තියෙන කොහාටද? රූප සංචේතනාවක්ද, සද්ද සංචේතනාවක්ද, ගන්ධ සංචේතනාවක්ද, රස සංචේතනාවක්ද, පොට්ටබ්බ සංචේතනාවක්ද, ධම්ම සංචේතනාවක්ද? එතස අපිට නම් කරන්න වෙනවා මලු හයක් අරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ රූප බලන තින ආසාව, මේ ශබ්ද අහන තින ආසාව, මේ ගන්ධ රස පහස කියලා වෙන් කරගත්තොත් අපිට පුළුවන් වෙයි මෙව එකකට එකක් කවදාක වග වෙන්නේ. රූප බලනකොට සද්ද අහන්න තියෙනවා. සද්ද අහනට ආය රූප බලන්න තියෙනවා. නැත්නම් ගන්ධ රස පහත. ඉතින් මේ අතර සීඝ්‍රයෙන් කැරකෙනවා මිසක්කා මුන්දටෝම දන්න රූප වල කවදාකවත් ඇති වෙච්ච මිනිස්සේ මුළු මානව සංගතියම නැහැ. Tamanටත් කවදාකවත් මේක ඉවර කරන්නත් බැරි දන්නවා. බැරි බව දන්නවා. ඒ වුණාට අවශ්‍ය කරන රූපේ ගණ්ඩ ඒ හැඩේ ගන්න අනේ පුදුමාකාර හේතු කාරණු දැක්වීමක් නැපි කරන්නේ. ඊ අවශ්‍ය සද්දේ ගන්න, ඊ අවශ්‍ය රසය ගන්ධ පහස ලබා ගැනීමට දඟලට දඟලෙදී බලනකොට මේ නව විද්‍යාවෙන් එහෙම නැත්නම් මේ තාක්ෂණීය දියුණුවෙන් බුදුමාකාර විදිහට මනුස්සයාට සීලාරයක් ගොජ දාන සීලාරයක් පෙන්ලා දෙනවා නොබෝ කාලෙකින් සියල්ල ලැබී ලැබී මේ දෙයයන් නැසෙ මේ දැන් එනවා හෙට එනවයි කියලා කිව්වා වගේ පෙන්ලා දීලා තිනවා තාක්ෂණය ඔක්කොම ගෙනත් දෙයි කියලා. දැන් මොකද්ද දැන් අන්තිමට වෙනකොට වෙනකොට වෙලා තියෙන්නේ අර අපේ අතේ මුති මුත්තලා තිබුණ විදිය බල තිබුණ පරිසරයක් නැති වෙනවා. ආයේ දින ඕසෝන් ලේයර් එකක් නැහැ. පදාසවල් පිටිස ඉරේලිය බැලුවොත් කැන්සර්. වතුර බිව්වොත් පොළොව අත ගෑවොත් ලෙඩ. මේ ළඟදී අවුරුදු 13ක කෙල්ලෙක් කතා කරා UN එකේ හිටපු ප්‍රධානම නියෝජිතින්ද විනාඩි 5කට ලෝකෙන් නතර කරා. I am still young කියලා පටන් අරගත්තේ. ලස්සනට හදව කතාවෙන් කිව්වා මම මෙතෙන් දෙන්න මට මෙච්චර යා ටිකට් එකට ගියා අපි අවුරුදු 13 ළමයින්ගෙන් පොකට් මනි වලින් මට සල්ලි දුන්නේ. මම කතා කරන්නේ ඒ ළමයිගේ මට තාත්තා දුන්නෙත් නෑ අම්මා දුන්නෙත් නෑ අපි ප්‍රතික්ෂේප කරා වැඩිහිටියන්ගේ සල්ලි. මොකද ඒ තරම් වැඩි හිටියෝ අපිට විරුද්ධව වැඩ කරනවා. කියලා කතා කරලා කියනවා උඹලා ඔක්කොමලා ජාත්‍යන්තර නියෝජිතයෝ. උඹලා දැන් ඇවිල්ලා තියෙන්නේ මොකටද? ඇවිල්ලා තියෙන්නේ මං වගේ කෙල්ලන්ට කණ්ඩ දෙන්න. නමුත් උඹලා දන්නවද ගෙදරින් හැම කෙල්ලෙකුටම දරුවෙකුට විරුද්ධව උඹලා වැඩ කරන්න බෑ. උඹට මම එකයි කියන්නේ මේක නතර මේක මේ අනිත් පැත්ත හරවන්න බෑ විනාශ කරන එක නතර කරපියව. මොනවාක්වත් නැහැ එක වචනයක් අහන්න දෙයක් නැහැ මේ කොහෙද මිනිස්සයා යන්නේ මේ වැඩි හිටියෝ කියන කට්ටිය කොහාටද මේ සමාජයේ මෙහෙවන්නේ මොකද්ද කරන්නේ ඒක නොකර තමන්ගේ අභිවෘද්ධිය හීනෙකවත් නැහැ එජෙන්ඩා එකේ න්‍යාය පත්‍රයේ සමූහයේ පිටින් කොහෙද යන්නේ කියලා අපිට එකයි කරන්න පුළුවන් වෙනවා නම් වෙන්නේ උප්පරිමේ හොඳම සුපටිපන්න ගතිය තමයි චේතනාවක් පහළ නොකර ඉන්න චිත්තක්ෂණයක මේ චේතනාවක් නැති චිත්තක්ෂණය කියලා දැනගන්නේ ඉතින් ඒ නිසා සංස්කාර කියන පදයට එකාර්ථයක් තමයි පංචස්කන්ධයේ එක ගුණයක් සංස්කාර කියලා කියන්නේ. ඒ ඒ පන්තිය 50 දෙනෙක් ඉන්නවා පන්තිය ප්‍රධාන ශිෂ්‍ය වඩු ශිෂ්‍ය නායකයා නැත්නම් මොනිටර් චේතනාව. චේතනාව අනුව තමයි මේ සංස්කාර වල ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධේ චේතනාව. පංචස්කන්ධේ සංස්කාර. ඊට පස්සේ තව පැත්තක් තියෙනවා අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. මේ පැත්තෙන් අවිද්‍යාවත් මේ පැත්තෙත් විඥානය කියන මැද කප්පම කරන්නේ සංස්කාර. ඒක නිසා විඥාණයට හම්බෙන සෑම පණිවිඩයක්ම අවිද්‍යාවෙන් පෙරිලා යනවා. ඊට පස්සේ Tamanට ඕන විදිහට ඒක හසුරුවා ගන්න එක අවිද්‍යාව නිසා ලැබිලා තියෙන මේ බොරු ටික අවිද්‍යාව නිසා හම්බෙලා තියෙන ඇත්තයයි සිතා ගන්න දේවල් මට පෙනුණයි කියලා හිතාගත්ත ටික මට ඇහුණයි කියලා හිතාගත්ත ටික අණුව ආහාර සකස් කළ විඥාණයට දීමේදී සංස්කාර බුදුමාකාර විදිහට කපුවෙක් විදිහට දෙපැත්ත කරනවා. ඒක විස්තර කරනකොට දාර්ශනික දාර්ශනික විද්‍යාව විශේෂයෙන් බෞද්ධ දර්ශනයේ අංශ පෙන්ලා දෙනවා අපි සාමාන්‍යයෙන් සතියෙන් තොරව එළිය ජීවිත ගත කරන වෙලාවක අපිට ඕන රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්, හිතන්න පුළුවන්. මොකද අපිට ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක්, දිවක්, කයක්, මනසක් තියෙනවා. ඉතින් ඇහැට අවශ්‍ය රූප ඕනම වෙලාවක තියෙනවා. කනට අවශ්‍ය ශබ්ද ඕනම වෙලාවක තියෙනවා. ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, හිතවිලි තියෙනවා. නමුත් දී ඇති සාධකයක් තමයි විඥානේ එකවරකට එකයි කරන්න පුළුවන්. රූප බලනවනම් ශබ්ද ඇහිම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම, හිතවිලි හිතිල්ල වෙන්න බෑ ඒක කොර වෙනවා. ඒකාන්ත භාග වෙනවා. ඒ වගේම ශබ්ද අහනවා නම් අපිට මේ වෙලාවේ මේ චිත්තක්ෂණේ රූප බලන්න බෑ, ගඳ රස පහස නැහැ. මොකද විඥාණයට පුළුවන් එක විඥානයක් වෙන්න කරලා. ඒක චක්කු විඥානය වුණොත් ඒකට අනික් විඥාන වෙන්න බෑ. සෝත විඥානය වුණොත් අනික්ව වෙන්න බෑ. ඒ නිසා මේ හයක් තියෙන විකල්ප හයක් තියෙන මේ චිත්තක්ෂණේ මම මෙලා රූප බලනවාදෝ ශබ්ද අහනවදෝ ගඳ රස පහස විඳිනවදෝ හිතනවදෝ කියලා මේ හයෙන් විඥානයේ කැමැත්ත විඥානයේ යෙදවුම කොයි එකටද යන්නේ කියලා විනිශ්චය කරන්නේ සංස්කාර. නැත්නම් සකස් කිරීම කියලා කියන්නේ. මොකකින් හරි අපි හිතන රූප බලන නිසා ශබ්ද අහන හිච්චාවයි. ගඳ නැදනිච්චාවයි. රස නොදනිච්චාවයි. පහස නොලැබිච්චාවයි. හිතිලි ඕන මම මේ රූප බලනවා කියලා අපි හිතමු අපි ලස්සන රූපයකට මත් උනායි කියලා. ඒ මත් වීමදී මත් වීම කොච්චර උග්‍රද කියනවනම් මන්මත් කරනවද කියනවනම් මේ රූපේ බලන වෙලාවේදී අහන්න තියෙන ශබ්දමට සදාකාලිකව ගියා ගියාමයි ආය කවදාකවත් මට අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ චිත්තක්ෂණයේ මට විඳිය හැකි තිබුණ ගඳක් තිබුණා නම් රසක් තිබුණා නම් පහසක් තිබුණා නම් හිතවිල්ලක් තිබුණා නම් ඒවා ගියා ගියාමයි ආය කවදාකවත් ඒක ගන්න බෑ නිසා මේ එකක් ගන්න ගිල පහක් අතාරිනවා කියන එක කවදාකවත් ඒ මනසට තේරෙන්නේ නැහැ මොකද ඒ තරමටම අර පහ ඇතැල්ලා ගල්ලාගත් දෙයට බදා ගන්න. নিমগ্ন වෙනවා. බුදුරජාණන්සේ ඊයේ කියපු සූත්‍රයේදී අපි සඳහන් කළ තිබුණා යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ නේව අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසීතබ්බං ඒ එන දේවල් වලට ඔච්චරම බැහැ ගන්න එපා අභිනන්දනය කරන්න එපා රස විඳින්න එපා ඒකට එච්චර රස වුණොත් ඒ දේ ලබා ගැනීම නිසා අපි කැප කරන අනිත් දේවල් ගැන කවදාකවත් අපිට විවෘතභාවයක් ලබන්න වෙන්නේ නමුත් මේ සංස්කාර කරන්නේ මොකද්ද? අපි මේ හයක් වෙනකොට එකට බඳලා ඒක කොච්චර ලස්සනද කොච්චර හොඳද කොච්චර ජයග්‍රහණයද කියලා ඒකේ తත්‍ර తත්‍රා විනන්දනය කරන නිසා ඒ වෙලාවේදී කැප වෙන අනෙක් පහ ගැනම අපි අඳ වෙනවා. ඒකලියලේ දැකපු හයෙන් එක නිසා මුළු ලෝකයක්ම වාගෙන මම දැක්කා මම ඇහුවා මම ගඳ බැලුවා මම රස බැලුවා මම පහස ලැබුවා මම අත ගාලා කියන්නේ කියලා ගහපා දෙනවා. නිසා අපේ සම්පූර්ණ දැනුම අපේ සම්පූර්ණ ශිල්ප ඥානේ අඩු ගානේ සත්‍යයෙන් 106න් එකයි සත්‍යයෙන් 6න් එකයි තියෙන්නේ. අනිත් පහම මනෝ විකාර. අනිත් පහම දැක්කයි කියලා හිතපුවා, ඇහුවයි කියලා හිතපුවා. ඉතින් මේකෙන් තමයි ලෝකේ හදාගෙන තියෙන්නේ. මේක තමයි අපි ගහපා දෙන්න හදාගන්නේ. ඒ නිසා මේ සංස්කාර යමක් තෝරනවයි කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කිරීමක් නමු සංස්කාර කදාත් වගේ කියන්නේ. යථාර්ථ දේවල් වලට වගේ කියන්නේ ඒ තරම් තෝරච්ච දේ උස්කල පෙන්වන්න හදනවා. මේ සතියෙන් මේ නිසා සතියට ඒක අර්ථකථනයක් දෙනවා. දේවල් එනකොට තේරුමකින් බේරුමකින් තොරව සමසේ බලන්නේ කියලා. අරක හොඳයි අරක නරකයි මේක සුභයි මේක අසුභයි මේක ධාර්මික අධාර්මික නැතුව ඒක දිහා බලන්න එකක්වත් තෝරන්න එපා. ඔය හේම පනවෝතාරය තියලා බලන්නේ කියලා. ඉතින් මොන තරම් ඉවසීමක් තියෙන්න ඕනද? එකක් නොතෝරා සිටින්. නමුත් එකක් නොතෝරා සිටීමෙන් හයයටම වාසනාව ලැබෙනවා. හයම පිළිබඳව වෙනදා නොදක්ක පැත්තකින් දක් ගන්න පුළුවන්. නමුත් අපිට උගන්ලා තියෙන මොකද අවස්ථාව දහපු ගමන් පැනපම් පැනපු ගමන් දහගන්නේ දහගත්ත ගමන් මේක මගේ කියාපන් කියලා. ඒ නිසා සර්වඥයන් සඳහන් කර තිනවා මේ අපකරා පැමිණෙන අනන්ත අප්‍රමාණ තොරතුරු වලින් මේ එකක් දෙකක් අපේ රුචි අනුව අපේ රුචි අරුචිකම් අනුව අපේ පෞරුෂත්වය අනුව අපේ ඇබ්බැහි අනුව වහා පැනලා තේරීම නිසා අපි කැප කරන අපි පැහැර හරින අවස්ථාව ගියා ගියාම. යම් දවසක තේරීම බේරීම නැතුව පැමිණිච්ච දෙයට ඉඩ දුන්නොත් අපි මේ වරදන් දෙම් මිදෙනවා. නිසා යෝගාවචරයර කියනවා භික්ෂුවට කියනවා ඔබට දෙන දෙයක් කාපන් අවුවෙච්ච එක ඇඳපන් දෙන මිච්චර ලස්සන දෙයක් නැහැ. මේිට මේ හිඟා කරනවා විතර මොනම ජීවිතයක්වත් ඔච්චර සුන්දර නැහැ. මත ඒක පේන්නේ සාමාන්‍ය යමක් අවක් හම්බ කරන කණ කෙනෙකුට මහ විල්‍යජනච ජීවිතය හිඟා කරන ජීවිතයක් කියලා. නමුත් මේකෙදි කෙරෙන්නේ මොකද? තෝරන්නේ. වෙත පැමිණෙන දෙයට ඉඩ අරිනවා. ඉන්නකොට මේ මේ සංස්කාර ඉබේම බොඳ වෙන්න පටන් ගන්නවා. ඒව ඔක්කොම වඳ වෙන්න පටන් ගන්නවා. ඒවා කෙන්චි වෙන්න පටන් අර ගන්නවා. ඒව නිකම්ම නිකන් ලීන තත්ත්වයටපත් වෙනවා. ඒතකොට පේන්නේ නෝන්ජල්කමක් විදියට. පේන්නේ බය අඩුකමක් විදියට. පේන්නේ මේ අවස්ථාව පැහැර ගන්න දන්නේ නැති නැත්නම් අවස්ථාවේ ප්‍රයෝජන ගන්න දන්නේ නැති එහෙම නැත්නම් අවස්ථාවාදී නොවන ගතියකින් අපි සමාජයේ කොන් වෙන ගතියක් සමාජශීලී නැති ගතියක් පේන්න තියෙනවා. මේක සරුවචාන්සර කෙලින්ම චෝදනා කරා ඔබ වහන්සේගේ මේ වැඩ පිළිවෙල දිහා බලනකොට ඔබ වහන්සේ මේ රස අඳුනන කතාවක් මේ කතා කරන්නේ යමක් නොකර සිටින්න කරන කතාවක් මේ කතා කරන්නේ නාස්තික වාදයක් මේ කතා කරන්නේ කියලා ඉතින් සරුවචාන්සර බාගෙට එන ආයලා කියන බලහන් ගියාම මේ කෙලස් පැත්තෙන් බලනකොට ඔබ කියන කතාව ඇත්ත තමයි කියලා මේ සංස්කාරවල තියෙන මේ පැනලා අපි වෙනුවෙන් මේ ගොඩ පෙරකොදෝ කන් දෙන ගතිය පැනලා අපි වෙනුවෙන් නියෝජිතත්වයේ ගන්න හදන ගතිය හිතෙන්න බේන්න අපි වෙනුවෙන් කරලා වැඩ කරලා දෙන්න හදනවා කියලා. කවදාකවත් නෑ සංස්කාරවල න්‍යාය පත්‍රයේ අපේ නිවන නෑ. 100ට 100ක්ම නෑ. මේ ලැබිය යුතු විමුක්තිය සංස්කාර න්‍යාය පත්‍රයේ හීනකවත් නෑ. ඒක තියෙන්නේ 100ට 100කින් අපි බන්දලා අපි මැටි පාගන හරක් බවටපත් කරලා කරත් බැඳගත්ත ගොම් බවටපත් කරලා මේ සංසාර වටේ කරකවන කෙලෙස් ඇති කරන්න, කර්ම ඇති කරන්න, සංසාර වටේ කරකවන. ඉතින් මේකේ තමයි මෙතෙක් කල් ගියේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ කරකවන කරකැවිල්ලේදී මේ සකස් කිරීම ටික කරලා දෙන්න. එහෙම නැත්නම් මේ අරහැදීම් ටික කරලා දෙන්න. අපි නික අපි ප්‍රාර්ථනා නොකරත් මේ අරගෙන යන යවිල්ල දිහා පොඩ්ඩක් පැත්තකට වෙලා බලන්න. සංස්කාර වල ස්වභාවය බලන්න. එතකොට පේනවා මේ අවිද්‍යාව සහ විඥානයේ අතර මේ සංස්කාර කිසි කෙනෙකුට ඇඟිල්ලක් ගහන්න දෙ නැතුව අතර සිරු නැතුව දිගටෝම සේවයක් සපේනවා. මොකද වෙන කෙනෙක් ආවොත් යා කරන ප්‍රෝඩාව පේනවා. කරන්නේම තමන්ගේ වාසිය පිණිස ලැබෙන සෑම අමුද්‍රව්‍යයක්ම පාවිච්චි කරලා විඥානය පෝෂණය කරලා තමන්ගේ කෘත්‍ය විඥානය හරහා කරගන්න. මම යාළුවෙක් හිටියා ඉස්කෝලේ යන කාලේ ওই මහවැලියේ තකොද වැඩකට ගියා. ගියාට පස්සේ ඉතින් කොයිද ප්‍රොජෙක්ට් එක මනුස්සයා ඒ චෙක්රෝල් එක වැඩ කරනවා. වැඩ කරන සේවකෝ 500ක් කර විතර padi ගෙවන වැඩ කරන්නේ. මේ මනස මොනවාක්වත් ඒ පුරුදුක් ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉතින් හැමදාම රසාවට යනවා මොනම දානකෝ නිවාඩුවක් ගන්න. ඉතින් අම්මත් ගියාම කියනවා "ඒ අම්මා බලපන් පුතේ මේ මනුස්සයා ගෙදර එන්නෙත් නෑ වැඩ." ඉතින් මං කොයි ඉතින් ওই රසාව කම්බිච්චා හොඳ අලුතෙන් ඉතින් කවුරුත් එහෙම කරනවනේ කියලා. ඊට පස්සේ මං අම්බිච්චාව මොකද කියලා. ඊට පස්සේ කිව්වා තරහ වෙන්න එපා. මේ චෙක් රූල් එකේ උඹේ නමක් තියෙනවා කිව්වා. යාළුවෝ ඔක්කොගෙම නන් දාලා තිනවා කිව්වා වැඩ කරන්නේ පස් දෙනයි කිව්වා 30 දෙනෙක්ගේ නන් තියනවා කිව්වා. ඉතින් ඒ 30 දෙනාට පඩිය එනවා කිව්වා. ඒ පඩියෙත් පස් දිනක් වැඩ කරන්නේ දවස් 10ට නම් දවස් 30ටම පඩිය එනවා කිව්වා. පඩිය ආපුවාම පඩි ගෙවන දවසට ඒ කරුල කාමරයක අස්සන් ගන්නවලු කට්ටිය. ගාන වලන්න දෙන්නේ නැතිලු පොලිමේ ඉක්මන් ටිකමන්ට යවනවලු. ඉතින් අර මිනිස්සු දවස් 18ට යාට පඩිය හම්බ වෙනවා. පස් දිනකට පඩිය හම්බ වෙනවා. නමුත් පේරෝල් එක ගෙවල ඉවරච්චාම 30 උඩ 30 දවසක පඩිය අයින් වෙනවා. ඉතින් මගේ යාළුවන්ගේ ඔක්කොම නම් දාලා ඉංජිනේරත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. ඉතින් මම හැමදාම වැඩිය අංග කවුරු හරි ගිහිල්ලා මේක දැක්කොත් මේ වැඩේ ඉවරයි. ඒ නිසා කාටවත් මේක පෙන්වන්න දෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම රසාවට යන්න ඕනේ. ඒ නිසා කවුරු හරි ඔය උනන්දුවෙන් වැඩ කරනවා නම් පොඩ්ඩක් මතක තියානින්ද එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. මේ න්‍යාය පත්‍රය නිසා තමයි එච්චර උනන්දුවෙන් කටයුතු කරගෙන යන්නේ. පේන්නේ නම් ආයතන බොහෝම සුවදව ගුරුවරයා එන්නත් කලින් ස්වාමියා එන්නත් කලින් ගිහිල්ලා උණු වතුර ඇල් වතුර පනවලා තියෙනවා. ආවට පස්සෙත් ඔක්කොම වැඩ බලනවා. මොකද දෙන්නේ නැහැ කිසි කෙනෙකුට ඇඟිලි ගන්න. ඔන්න සංස්කාරවල ස්වභාවය. ඉතින් ඒ මනුස්සයාට පරිවැඩි කරන්න ඉතින් සේවකෝ මේ මේ ලොක්කලා උත්සාහ එයාගෙන ඕනේ නැහැ. අයියෝ පරිවැඩි කරන්න ඕනේ. මොකද එයා දන්නවා පරිවැඩි කරන්න. සංස්කාර දන්නවා. ඔය කොයි තොරතුරු ආවත් ඒ විඥානය පෝෂණය කරන තමන්ගේ වැඩ ටික කරගන්න අතර කවදාක සත්‍ය මත වෙන්න දෙන්නේ. අපි මේ බාහිර නිදර්ශන වලින් පෙන්වන්න දන්නේ අපේ ඉතුරු දෙවේලේ දෝරේ ගලන මේ අඩුපාඩුව. ඒ නිසා අපි මොකකට හරි උනන්දුවක් දක්වනවා. මුගකට හරි එලවලා යනවනම් මොකක් හරි නව නිර්මාණ කරන්න හදනවනම් මොකක් හරි ප්‍රගතිශීලී ධ්‍යානයේ යට මොකක් හරි එකකින් ලබන ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයේ හරහා කවදාකවත් නිවනට නම් යොමු වීමක් නැහැ. තියෙන්නෙම කර්ම රැස් කරන්නයි, කෙලෙස් රැස් කරන්නයි සංසාරේ වටටයි. ඉතින් සා කවුරුත් නිවන් යන ගමනට උනන්දුවක් නැහැ. ඒකේ ලොකු පරම සත්‍යයක් තියෙනවා. මේ ගමනට වරෙන් කිව්වත් එන්නේ මොනව ගණ්ඩද මේක ඇවිල්ලා. ලාභ ලබන්නද සත්කාර ලබන්නද සම්මාන ලබන්නද මොකක්ද මේ මේ ඉන්න කට්ටියට මොකක් හරි පිස්සුවක් තියෙනවා නැත්නම් මම දන්නේ ඇයි ඉන්නේ කියලා විතර මොනවා හරි හේතුවක් නිසා ලාභයට සත්කාරට ආවම මේක හම්බෙන්නේ නැහැ ඒ නිසා යම් තැනක ඒ වගේ මෙහෙවීමක් යම් තැනක ඒ වගේ සාර්ථකත්වයක් යම් තැනක නව නිර්මාණ යම් තැනක ප්‍රගතිශීලීත්වයක් තියෙනවා නම් මතක තියාගන්න දිගට යන රැකට් එකක් යට තියෙනවා මේක තමයි සංස්කාර වල ස්වභාවය. ඒ නිසා අවිද්‍යාවත් විඥානයත් අතර මේ අවි සංස්කාර කරගෙන යන වැඩපිළිවෙලේ ඉස් පහසු දෙන්න දෙන්නේ. jigatoම මනුෂයා ඕවර් ටයිම් දාගෙන වැඩ. ඒ නිසා බුදුරජාණන් කියනවා මේක වැඩ යන්නදලා සත්‍යයට දොරටුපාල තත්ත්වෙ දීලා බලහන් ඉන්න කියපම් මේ කාගේ එජෙන්ඩා එකටද වැඩ යන්නේ. කාගේ න්‍යායපත්‍යයටද යන්නේ? හොඳට සතිය දාලා බලහන් හිටියොත් ඒ වීතික්‍රම කෙරේ සයින් කරන වෙලාවේ එච්චර සත්‍යයට ලොකු රසමස උලක් ලැබෙන්නේ සමාධි වශයෙන් මේ නීවරණ අයින් කරනකොට ගේම් එක පේන්න පටන් දෙවෙනි චිරේ අයින් වෙනවා. දෙවෙනි චිරේ අයින් වෙලා ඇතුළත පේන්න පටන් අර ගන්නවා. මේ හීන් වලින් යන වැඩපිළිවෙලයි. තිරේ පිටිපස්සේ යන වැඩපිළිවෙල. ඉතින් අනුසේ දැකපු දවසේ තමයි තේරෙන්නේ අර රූකඩ නැටුමේ නූල් සූත්‍රය දැක්කා වගේ. සම්පූර්ණ වැඩපිළිවෙලකින් මේක යන දිහා බලනකොට ඒ වැඩපිළිවෙලේ කොන්නකවත් විමුක්තියක් ගැන නිවනක් ගැන මිදීමක් ගැන කතාවක් නැහැ අල්ලන එකමයි තියෙන්නේ. එක්කට වැඩි එකෙක් ලොකු වෙලා පෙන්නන මහා මාන්නකාරකමයි තියෙන්නේ. මමයි ලොක්කා කියලා පෙන්නන එකමයි තියෙන්නේ. ඉතින් ඒක සඳහා අසුචි වලක ඉන්න අසුචි පණුවන් අසුචි පිටකට නටන්නසේ දඟලන දඟලිල්ල තමයි මානව ලෝකේ කියන්නේ. ඉතින් ලොකු කැලක් හම්බෙච්චාම ඌ පාටි දානවලු මට අද ලොකු කැලක් හම්බුනායි. අස්චු වල කියන අස්චු පණුවන්ට ලොක් කැලක් හම්බෙච්චා අනික් කටට වැඩි උඩ දානවලු හද්දට අද්ද නම් හරි ජයයි. මේ ලාභ සත්කාර વિશે දඟලන කට්ටිය දිහා බලනකොට ඔච්චර තමයි කියන්න තියෙන්නේ මේ මේ මේකෙන් සංස්කාර පෝෂණය වෙන ආකාරය දිහා බලනකොට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා නොකරන්න හේතු හේතුව. එහෙම නැත්නම් මේ ධර්මයේ මේ තරම් මිනිස්සෙයින්ට එපා වෙන්න හේතුව කිසිම හිත තාලවට්ටමක් දෙන්නේ හරීම වියලි. හරීම හිත වියලවන සුළුයි. ඒ නිසා ඊ타ත්ම කලාතුරකින් තමයි කෙනෙකුට <clears throat> මේ සංස්කාරවල ස්වභාවය දැක ගන්න ඕ. ඒකේ බුදුන් පන්සිවාංශ කියන්නේ මස්ලේ නැති යට බලුලෙව කන්නේ වාගේ තමයි විපස්සනාව. විපස්සනා අන්තිම වීලි. එහෙම නැත්නම් ඒක නිකන් සුදු පාන් පෙත්තක් වගේ. ජෑම් නෑ, බටර් නෑ, පුළුවන් නම් කපන් බෙන්නම් කපන්. නැත්නම් ලේ මස් නැති ඇටයක් ලේව කරන බල්ලෙක් වාගේ විපස්සනා කිරීම මොන්නම තාලකින්වත් මේ සංසාරයෙන් ගැලවීම කියන අදහසෙන් තොරව. එහෙම නැත්නම් නෛර්යානිකත්වය අවබෝධ කරගන්න සට අර වෙන කිසිම කෙනෙකුට තියෙන කොහොමද මෙවැනි දෙයකට කෙනෙක් උනන්දු වෙන්නේ කියලා. මෙවැනි දෙයකට කෙනෙක් කුසල ඡන්දයක් පහළ කරන්න කියලා. මෙවැනි දෙයකට කෙනෙක් සද්ධාාවක් පහළ කරන්න කියලා. මෙවැනි දෙයකදී කෙනෙක් නිතිපතා කාලසටහනට වැඩ කරන්නේ ඇයි කියලා හිතා ගන්න බැහැ නිසා යම් කිසි කෙනෙක් අන්නේ වගේ සංස්කාර ඇති නොවෙනා තාලෙට චේතනා පහළ නොකරනා තාලෙට මේ දේ මට ඕනෑ කියන හැඟීමකින් තොරව සීලයක් රකින්නවනම් සමාධියක් රකින්නවනම් ප්‍රඥාවක් රකින්නවනම් දේ මිනිස්සු විතරනේ දිව්‍ය බ්‍රහ්මියොත් ඒ මනසට වඳිනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. උන්වහන්සේලා මේ දිව්‍ය බ්‍රහ්මිය වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේ නාවි ජානාමි කිංච දිස්සාය ජායති. යම්පි නිස්සාය ජායති. ඒ වණ භාවනා කරන්න ඒ උතුමන් වහන්සේට උත්තම පුරුෂයන් වහන්සේට ආජානීය පුරුෂයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කුමක් සඳහා භාවනා කරනවාද කියලා දන්නේ නැති නිසා. යමක් සඳහා භාවනා කරනවා නම් තුච්චයි, නිහිනයි, පාහරයි. ඒක නිසා යම් අර්ථයක් සඳහා, පේන අර්ථයක් සඳහා තියෙනවා නම් ඒක ඔය විශේෂයෙන්ම <coughs> කග්ගවිශාන සූත්‍රයේ අන්තිම ගාථාවේ සඳහන් කරලා තියෙනවා අත්තට පඤ්ඤා අසුචි මනුසා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා මේ කරන දේ මේ මේ <clears throat> ලාභ ප්‍රයෝජනේ බලාගෙන අර්ථය සඳහාන කටයුතු කරන මිනිස්යාගේ වැඩ කටයුතු ගන්ධත්තරයි අසුචි. අහවල් දේ සඳහන් වෙයි ඒ ඉතාම ගෞරවයෙන් සීල සමාධි ප්‍රඥා පුරුණ නිතිපතා භාවනා කරන නම් ඒ මිනිස්යා දුර්ලභ මිනිසෙක්. මිනිස්සු නිතරම අර්ථය පිණිසන්නේ මේ අර්ථය ඉදි කරන්නේ මේ සංස්කාර හරහා මුක්ක කරියෝ තියෙන මේ කුණු කන්දලක් එලවනවා. නමුත් ඒ චේතනා විරහිත කියලා. එහෙම නැත්නම් මේ අහවලදී ලබා ගැනීම සඳහායි කියන මේ පටු කල්පනාවලින් තොරව මේ ගමන යනවනම් ඒක ඇත්තටම හරියටම සිද්ධ වෙන්නේ ඔය භංග ඥාණයෙන් එහා පැත්තරයි. කොම බිදි බිදි යද්දි ඔක්කොම කැඩි කැඩි යද්දි ඔක්කොම විනාශ වෙලා යද්දි විශාල මේක ගැඹුරු විපස්සනාවක් බල විපස්සනාවක් කියලා කරන්න කෙනාට විතරක් තේරෙනවා. මම මේ කරගෙන යන වැඩේ ලෝකේ ඉන්න කොනම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. මොකද ඔක්කොටම ඕන කළ දේ යමක් හම්බ කරන්නේ. මෙතන තියෙන්නේ ක්ෂය වීම පමණයි. වැය වීම පමණයි. Nirodhe පමණයි. නමුත් මේ මනුස්සයා ඉතාමත්ම සතුටින් අර ක්ෂය වෙන හැටි, අර වැය වෙන හැටි, අර Nirodhe දිහා බලාගෙන මේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව. මේ තමයි කයානුපස්සනාව. මේ තමයි වයානුපස්සනාව. මේ තමයි Nirodhanupassanaව කියලා. එයා දන්නවා මේ ගිවෙන හරියක් ගෙවෙන්නේ දුක නම් ගිවන් කිරීමේ වැඩ පිළිලක් තමයි මේ නිබ්බාන ගාමී ප්‍රතිපදාව කියන්නේ. එහෙම නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා මේ සංස්කාර කරන සංස්කරණය කරන සකස් කිරීම කරන ගිත්තම් පන්නම් කරන මේ හිත කවදාකවත් ඒ ප්‍රයත්නය කරන්නේ නිවන සඳහා නෙවෙයි. ඒ ප්‍රයත්නය කරන කවදාකවත් විමුක්තියක් සඳහා නෙවෙයි. ගැලවීමක් සඳහා නෙවෙයි අල්ලා ගැනීම සඳහාමයි. අත්තට්ඨ පඤ්ඤා අර්ථය සඳහාමයි මේ දේ කරන්නේ. ඉතින් මේක දැනගත්තොත් Taman තුලින් තමන් ඊටාම උනන්දුවේ යමක් දෙහා කරනකොට හොඳට හොයලා බැලුවොත් මොකද්ද මේකෙන් අංග සම්පූර්ණ වෙන්න හදන න්‍යාය පත්‍රය කියලා. නැත්නම් ගොජ්ජ දාන ආශාවක් ප්‍රශ්නයක් විමසුමක් තියෙනවා නම් කොහෙන්ද මේකට ඕන කරන Java කියලා බැලුවොත් එක්ක තණ්හාව එක්ක මාන්නික දෘෂ්ටි. සා සංස්කාර පිළිබඳ අවබෝධයකින් සංස්කාර කියලා කියන්නේ කරටක් දාගෙන යන පසමිතුරෙක් මිත්‍රෙක් වගේ පෙනී හිටට ඒ කාන්තේම මිත්‍ර ප්‍රතිරූපකයේ කියන නිසා කරත අත දාගෙන ඉඳද්දිම මිත්‍ර ප්‍රතිරූපකේ අඳුර ගන්නවා කියන එක ඒක ලීසි නෑ. ඒක මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ගඟදිගේ ඉහළට යන ක්‍රමේ ඇර වෙන මොනම ක්‍රමයකින්වත් කරන්න බෑ. ඒ නිසා සංස්කාර මේ අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන පැත්තෙන් තව අර්ථකථනයක් ගෙන හරපාන. ඊට අමතරව සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා මේක ගලවන පැත්තදී කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා මේ සංස්කාරයන් නැති සංස්කාරයන් ගෙවම් කරන ක්‍රමයෙන් తాවකාලිකව හෝ නිවනේ ඇත්තා වූ මේ නිවිච්ච භාවයේ ටික ටික පෙන්වන ක්‍රමයක් ආනාපාන සති සූත්‍රයේදී පියවර 16කින් එකම ආනාපාන නිමිත්ත හරහා එකම ආනාපාන කර්මස්ථානයේ හරහා නැත්නම් ආනාපාන කෙරේ සතිය පිහිටීම හරහා මේ සංස්කාර ගෙවම් කරන ක්‍රමයේ පින්ලා දීලා තිනවා ඒකදී හරුවචනංශේ නැත්නම් මේ ඒ સંદર્ભේ ඒ ඒ දර්ශනය පින්නීම සඳහා මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා මේ සංස්කාරයන්ගේ නොපෙනෙන පැත්තක් නැත්නම් සංස්කාරයන් කඩා දැමීමේදී, ගෙවා දැමීමේදී පාවිච්චි කළ යුතු ඒ මේ ක්‍රමය පෙන්ලා දීලා තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ සීලය අංග සම්පූර්ණ වෙච්ච සීලෙන් ඉස්සරහට ගිය හික්මිච්ච කෙනෙකුට පමණයි. කොටිම කියනනම් කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත තියෙන කෙනාට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන දේවල් කරන්න බෑ. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියලා කියන්නේ සවලෙන් උදල්ලෙන් අයින් කර යුතු කෙලෙස්. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන්නේ කන් හැන්දෙන් අයින් කර යුතු කෙලෙස්. ඒ නිසා සවලෙන් උදල්ලෙන් අයින් කරන්න පුළුවන් අයින් කරගන්න. අයින් කරලා යට හීන වලින් වැඩ කරන මේ කාය සංස්කාර වචී සංකාර, මනෝ සංකාර කියන මේ තුන ප්‍රයෝගයෙන් නිබ්බානගාමී ප්‍රතිපදාවෙන් එහෙම නැත්නම් මේ සුපටිපන්න භාවයෙන් ගෙවම් කරන ක්‍රමේදී මේ යෝගා මේ යෝගාවචරය මේ සංස්කාර මිච්ඡරම Tamanට අහේනි පිංස කටයුතු කරත් මිත්‍යෙක් වගේ කටක් දාගෙන යන ගමන්ම ඒ මිත්‍රයාගේ ඔක්කොම අලගිය මුලගේ විස්තර ටික අල්ලගන්න පුළුවන්. ඉතින් ආනාපාන සතිය කරන කෙනා කාය සංස්කාර වශයෙන් මෙතන හඳුනා ගන්න කියලා පෙන්වන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය ගිරිමානන්ද රාහුල වාද ආදී එහෙම නැත්නම් සමාහට ඔය තුන්වෙනි පාරජිකාව සඳහන් කරලා තිනවා. ආනාපානේ පළවෙනි චතුස්කයේදී පෙන්ලා දීලා තිනවා අනන්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත අත්කරපත් වෙලා අනිකුත් සංස්කාර එන්න පුළුවන් සකස් කිරීම එන්න පුළුවන් දේවල් නතර කරලා නැත්නම් රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, ධම්ම සංචේතන කියන ඒවා ප්‍රයෝගයෙන් නතර කරලා. රූප නොබලා ශබ්ද වලට කුපන් කුපෙන්න දෙන ගතිය අයින් කරලා, ගන්ධ රස පහසට උනන්දු කිරීම නොකර හිතට හිතිරි උනන්දු කරන කරන්නේ නැතුව මේ ස්වභාවයෙන් නිකන් චේතනා විරහිතව ප්‍රාර්ථනා විරහිතව තිබ්බ කයි සිද්ධ වෙන අසංස්කාරිකව සිද්ධ වෙන මේ වචන ඉතාමත් වැදගත්. අසංස්කාරික සංස්කාරව සිද්ධ වෙන කියන්නේ මෙහෙවීමකින් සිදු කරනවා කියන අසංස්කාරික සිද්ධ වෙන හුස්ම දිහා බලා ඉනවා කියලා කියන්නේ ඉබේ වැටෙන හුස්ම. අසංස්කාරිකව වැටෙන හුස්ම දිහා මුළු ජීවිතේ කරන වැටිනාම වැදගත්ම පින්කම මේකයි කියලා ඒකට 100 200ක් පුළුවන්. අවධානය යොමු කරලා බලන්න හිටියොත් සතෝ ආස සති සතෝ පස්ස සති කියලා 100 කට ආස්වාද ප්‍රසවාස කරනවා මේ ආස්වාදේ මේ ප්‍රසවාසය කියලා වැටේ. මේක විශාල ඒ තනවනන්නතර වේ තිබුණු හිත යම් විදියකට පටුචීරයකට කිට්ටු කරගත්තා වෙනවා. මෙන්න මේම කරලා ඉවරලා දැන් මේක මම කරගත්ත ලොකු ලොකු ජයග්‍රහණ මට තවදුරටත් මේ හුස්මත් එක්කම ඉන්න තරමට හොඳයි කියලා හිතන අදහස හරහා මේ එන හුස්මේ තියෙන දිග බව, කිටි බව, උණුසුම් බව, සිසිල් බව, කම්පන චංචල සේරම දැනගන්න එක කොහොම වචන දෙකකින් නැත්නම් පියවර දෙකකින් සරුවචන්සෙ පෙන්වනවා දීගං වාස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති මේ හුස්ම දිගයි මේ හුස්ම ගන්න එක දිගයි හෙලන එක දිගයි ඊට පස්සේ කියනවා මේ ගන්න එක කොටයි හෙලන එක කොටයි මේ හුස්මේ ප්‍රමේ විපරිණාමී පරිණාමී රූපාන්තරණය වෙනස් වෙන හැටි ඒකෙම අලවා ගන්න ලද හිතකින් බලන්න හිටියොත් සබ්බ කාය පරිසංවේදී මේ හුස්මේ මුල මේ මැද මේ අග කියලා හුස්ම මුලුල්ලම හුස්ම කයේ මුලැඳාක දැක් ගන්න පුළුවන් නම් ඒක තමයි ආනාපාන සතිය යන්න පුළුවන් ඉහළම ගැඹුරුම උතුම්ම තැන. සර්පේගේ මේ කඳ මේ ඔළුව මේ පලිගය කියලා දැක්කා වගේ පටන් ගන්න හුස්මේ මේ මුල මේ ඇදීගෙන ගියා මේ හමාරයි. මේ හෙළන හුස්මේ යාන්තම් මේ පටන් ගන්න තැන මේ ඇදීගෙන ගියා මේ හමාරයි කියලා ඇතුල් වෙන පිට වෙන හුස්මේ මුලමැදාක බලන්න පුළුවන් නම් මේ යෝගාවචරය අපි කියනවා අරමුණට මූණට මූණ දාලා හිටියයි. අරමුණත් එක හාද උණයි කිය. අරමුණ ආපాతගත උණයි කිය. අරමුණ මුලිච්චි උණා. මේක විශාල ලොකු පිරිසිදුවක්. ඉතින් මේක ඇත්තටම කියනකොට තමයි සමතය කියලා කියන්නේ. හිත සමතයකටපත් උනා ඒ අරමුණක් ගන්න. ඒ අරමුණ මතම දිගට කටයුතු කරගෙන යනවා. ආන ඔතෙන්ද ගිහිල්ලා මේ සමතය එහෙම නැත්නම් මේ සංහිඳියාව. එහෙම නැත්නම් මේ tempat ගතිය ඇති වුණොත් මේකට පිටින් අවුල් පාස දැම්මේ නැත්තම්. මේ පෑදිතියට බොරදිය දැම්මේ නැත්තම්. සරුවචන සඳහන් කළා තියෙනවා මුළු පද්ධතියම සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම්බයං කාය සංකාරං අසසීචාමිති සික්කති පස්සම්බනේ කියලා කියන කියන්නේ සංසිදුවමින් සංසිදුවමින් කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ යෝගාචරය හික්මිනවා තව දුරටත් ආශාස ප්‍රසාරයේ සංසිදෙද්දී මේ සංසිඳීම යම් ආකාරයක දිනු කරන්න පුළුවන් දේ සඳහා කුමක් කළ යුතුද සියල්ලම කරමින් මේ සංහිඳීම යන්න යන්න යන්න යන්න පළවෙනි වතාවට යෝගාවචරය රූප ධර්ම සම්බන්ධව චේතනා නැති සම්පූර්ණ 100%ක් ඉබේ සිද්ධ වෙන තැනට ගිහිලා පළවෙනි දවසට තීන්දුව ගන්නවා එක චිත්තක්ෂණයක් මයිලක දැන් තිනවා කාය වශයෙන් සංස්කාර නැහැ රූප ධර්ම වශයෙන් කිසිම සැලසුමක් නැහැ. රූප ධර්ම වශයෙන් සියල්ලම ඉබේ සිදුවෙන තැනකට ඇවිල්ලා ඉබේ කොච්චර වෙනවද කියනවා හුස්ම ටික වැටෙනවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. නමුත් කිසිම චකිතයක් නැහැ. කිසිම සද්ධාවේ අඩුවීමක් නැහැ. ඊගාට මොකද්ද කරන්න ඕන කියලා බයක් නැහැ. කිසිම අනන ගතියක් අවුල් කරන ගතියක් මොකක්වත් නැතුව මේ පස්සම්බනේ පුරුදු වුණොත් යෝගාවචරයා මේ සංස්කාර වලින් තුනෙන් එකක් හිරිවට්ට ගත්තා, දැපෙන දමා ගත්තා, චීකරු කරගත්තා, ආම්බාම් කරගත්තා වෙනවා. මේක විශාල ජයග්‍රහණයක්. මොකද හේතුව අපි මෙතෙක් කල් කෙරුවේ নানা ආකාර ආශාවල් දිගේ, নানা ආකාර චේතනා දිගේ, নানা ආකාර සකස් කිරීම දිගේ, අරැඳීම් දිගේ ගෙත්තම් පන්නම් වැඩ කරගෙන හිටියා. දැන් පළවෙනි වතාවට දන්නවා මොනවත් සිද්ධ වෙන දේ සිද්ධ වෙන්න ඇරලා ඒ දේශ බලාගෙන ඉන්නවා ජීවිතේ කරපු වටිනාම කාරණා විදිහට සංස්කාර වලින් තුනෙන් එකක් කාය සංස්කාර සංසිඳන. ඉතින් මේක තමයි සෞඛ්‍ය සම්පන්නව කළ යුත්තේ. මේක පොතේ දැන්ම බොහොම ලේසි. නමුත් මේ සංසිඳනකොට මොකද වෙන්නේ? අර ඊට යටින් තියෙන කෙලෙස් මට්ටම කොච්චර දාන්න පටන් ගන්නවා. මෙහෙම කරපුවාම හරියයිද? දැන් මට තිබුණ අරමුණක් නැති වුණා නේද? මේක නිවන් ගාමිනී ප්‍රතිපදාවක්ද මේක සුපටිපන්න භාවයේද මෙතන රාග දෝෂ මොහු නැති ඕම හුස්ම නැතර උනාට වෙයිද ඉතින් අපේ අර තිබුණු තර්ක හිත පුදුමාකාර විදියට මේක කොන අහනවා මේකට අනදර කරනවා මේ කරන මේතෙන් දින හැම දැනුමකින්ම කරන්න තියෙන භාවනා අවුල් කරන එක විතරයි නිසා සුතමේ ඥානෙ තියාගෙන නැත්නම් මම බණ දන්නවා කියලා හිතාගෙන මේ එන දේවල් මනින්ද කිරන්න හදනකොට වෙන්නේ අර පෑදීදියට බොරදී එක්වීමක් ඒ නිසා පස්සම්බනේ කියන එක සංහිඳියාව කියන එක යෝගාචරයෙන් ඈත් වෙනවා නමුත් භාවනාව නම් හරියට කරනකොට දෙනවා දෙන්න දෙන්න දෙන්න යෝගාචර මේක අවශ්‍යන ගතියක් එනවා මේ අවශ්‍යන සෑම දෙයකටම කෙලස් කියනවා අවසන් නැතුව ඉන්න ගතියට කියන්න පුළුවන් ඔන්න රාග දුරු වෙනවා ඔන්න දෝෂ දුරු මොහ දුරු වෙනවා දෝෂ දුරු වෙනවා එතකොට යෝගාවචරය සුපටිපන්න මේ සුපටිපන්න භාවයේ යෑම මේ ලෝකේ ගණන්ත කිසිම ශිල්පකින් ආධාර ලබන දෙයක් නෙවෙයි. මොකද හැම ශිල්පෙම කරන්නේ අවසනයි. හැම ශිල්පෙම කරන්නේ පිටතට හිත යවන එක. මෙතන ඇතුළට හිත යවනවා. ඇවිසිල්ල නතර කරනවා. එහෙමම සංසිඳෙන්න ගන්නවා. ඒක හරියට මේ ජෙලි එකක් අරගෙන භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ ඒක සෙට් වෙනවයි කියලා එකක් තියෙනවා. ඊට මොනවක් කරන්න ඕනේ හෙල්ලන්න නැතුව තියෙන එක විතරයි කරන්න ඕනේ. ජෙලි එක සෙට් වෙනවා. ආන්නේ වගේ Tamanට ඇතුළට එහෙමම සංහිඳියාවක්. වෙනකොට මෙතනදී දඟලන්නේ නැතුව ඉන්න එක. හිතවිලි පහළ නොකර ඉන්න එක. චේතනා පහළ නොකර ඉන්න එක. මොනවාක්වත් කල්පනා නොකර ඉන්නවා කියන එක තමයි බුදුහාමරට පේන තියෙන දහහක් මිනිස්සු දිනන යුද්ධයකට වැඩිය Taman දිනා ගන්නවා වාගේ තමයි මෙතන බලන්නේ. එතකොට අනිත් පැත්තටයි ක්‍රියාත්මක වෙන්නේ යමක් නොකර සිටීමේ හැකියාව බලන. මේක යන්න යන්න යන්න ඒ නොකර සිටීමේදී ඒ ක්‍රියාවලිය බාහිර හේතුකින්වත් කලබලයක් නැතුව යන්න යන්න කිසියම් ආයෝජනයකින් තොරව 100 200ක් ලාභ ලැබෙන ව්‍යාපාරයක් වටපත් වෙනවා. භාවනා කරන්නෙක් නෑ නමුත් භාවනා 100ක් සිද්ධ වෙනවා. ජීවිතේ පළවෙනි වතාවට පිරිච්ච ගතිය කියන එක, සම්පත්‍ති කරගතිය කියන එක, සන්තුෂ්ටි කරගතිය කියන එක අරමුණු දෝරේ ගලනවා එකක්වත් බාර ගන්නෑ. සද්දත් ඇහෙනවා ටික වෙලාවක් පුරුදු වුණාට පස්සේ කියනවා මේ ඔක්කොම සිද්ධි සද්දත් ඇහෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා ඉබ්බා නිකන් කට්ට ඇතුලට ගියා වගේ උට වැස්සත් එකයි පෑවුවත් එකයි ආන්න මේකේ ඉන්නකොට තමයි යෝගාවචර තේරුම් අරගන්න ඉස්සල්ලාම් වතාවට මේ ෂඩින්ද්‍රයන්ගෙන්ම සිදුවෙන දේවල් වලට විවෘත වෙන්න පුළුවන් එකක්වත් තෝරන්නේ ස්වයංවරයකට සම්පූර්ණ අයිතිය තියෙනවා. මොකද එක්කෙනෙක්වත් මට මෙයා හොඳයි කියලා කියන්නේ නැහැ. තීන්දුවට පමා වෙනවා. තවදුරටත් නිරීක්ෂණය කරනවා. මේකට කියන අපන්නක ප්‍රතිපදා කියලා. අපන්නක ප්‍රතිපදා කියන්නේ කිසිම තීන්දුවකට එළඹෙන්නේ නැහැ. මේකට කියන අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. සද්දට යන්නෙත් නැහැ, රූපෙට යන්නෙත් නැහැ, ගඳට යන්නෙත් නැහැ, රසට යන්නෙත් නැහැ, අරමුණක් නැහැ. කිසිම දෙයකට එළඹිලා නැහැ. කිසිම දෙයකට විරුද්ධ වෙන්නෙත් නැහැ. මේකට කියන සාමීච ප්‍රතිපන්න කියලා. පවතින සාමීචයේ එහෙම පවත්තන. මේකට කියන අරණ ප්‍රතිපදා කියලා කිසිම රණ්ඩුවක් නැහැ. මෙතෙන් තමයි හිත පිරිච්ච ගතියට එන්නේ. මානව මනස කවදා හෝ අඩුගානේ රූප ධර්ම සම්බන්ධව මනස ඇතුළට රැමිලා පිරිච්ච ගතියට එන්න පටන් ගන්නවා. අසත්පුරුෂයෙකුට හීනකින් හිතන්න හම්බ වෙන්නේ නැහැ. නිර්මාණශීලීත්වය කරන කිසි කෙනෙකුට මෙතෙන්ට කිට්ටු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔය ලහිස්තු හිතේ කටපාඩම් කරන යන කිසි කෙනෙකුට මෙතෙන් යන්න හම්බ වෙන මොකද ඒ ඔක්කොම ප්‍රස්තාර අඳින්න පටන් අර ගන්නවා ලයිස්තු ගණන් කරන්න හදනවා අරක තියනවාද මේක තියනවාද පටන් ගන්නවා කියලා කියන්නේ අර වැරදිටියට බොරදි දම ගැනීමක් තමයි. ඒ නිසා මෙතන මේ ගිහිල්ලා විරුද්ධ වීමක් ඇති කරන්නේ නැතුව රණ්ඩුවක් ඇති කරන්නේ නැතුව සාමීචි ප්‍රතිපන්නව මේක දිහා බලානින්ද කොච්චරක්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන විනිශ්චය කරන දඟලන්නේ නැති තලතුණකමක් වුණද ඉතින් මේකේ තියෙනවත් බලන්න නික්කමටවත් ඇරලා මේකට ඥාන පිටිම බේතයක් තියෙනවද කියලා නිකමට හිතලා බලන්න මේකට මේ පැවිදි උපවිදි ભેදයක් තියෙනවා සාමාන්‍ය නිකාය පැවිදි වෙනවා සියන් නිකාය පැවිදි වෙනවද මොනවාකට ඔය ඔය කියන කතාවල් තියෙනවද කියලා අනිත් එක මේක යන්න බැරි තැනකුත් නෙමෙයිනේ ඕනේ තරම් කිනකොට යන්න බුණ නම ගියාට කවුද බාරගන්නේ මේ භාවනාවේ යා යුතු උත්තරම තැන මේකයි ගිහිල්ලා යමක් නොකර මෙතන ඉන්න එක තමයි කරා යුතු දේ අඩු ගානේ මෙතකොට සංස්කාර ධර්ම තුනේ වචී සංකාර මනෝ සංකාර පැත්තක ගියත් අඩු ගානේ කාය සංස්කාරයේ සංසිඳුණාට පස්සේ ඒක දිහා සබ්බ භාවසා කරන චීලපව් නොකර සිටීමෙන් කුසලස්ස උපසම්පදා මේක තමයි ලෝකේ කරන්න තියෙන උතුම්ම ක්‍රියාව කියලා. ඒ වෙනුවට දඹදිව යන්න හම්බෙන්න කොච්චර ශෝකද. මේ ළඟදී මම දැක්කා එක පොතක දීලා තියෙනවා මං නම් ඔක්කොම හරි සෝවානුත් වෙලා තියෙන්නේ මට තියෙන එකම පුංචි ආසාව තියෙන දඹදිව යන්න හම්බ වෙනවනේ. එහෙම නැත්නම් රුවන්වැලිසෑයට ගිහලා තමයි මම ලාට්ටිය පූජා කරන්නේ නැත්තම්. කටන පිංකමට මට කොහමදෙල් බෝතල පූජා කරගන්න නැත්තම්. ඔන්න පිංකම්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොතනකවත් තියෙන බණ්ඩෝ එකම පිංකම් කතාවක්වත්. කවුරුත් එහෙම අභියෝග කරනවාද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නෙවෙයි උසස්ම පිංකම කිය ඉස්සලා තියෙන සම්මා දිට්ඨි. මේ මේ தත්ත්වයට ආවට පස්සේ සම්මා දිට්ඨිය නැත්තම් තෙරණ හරියක් කරන සංස්කාරනේ හැම සංස්කාරයකම දුකක් දෙනවනේ හැම සංස්කාරයක්ම අනිත්‍යත්වයටපත් වෙනවනේ කොච්චර බණ කිව්වත් ඒ වෙලාවේදී Tamante දේ සිහිුනේ නැත්තම් මේ කලියුත් මේකයි කියන කලියුත් නෙමෙයි තියෙන නොකලියුත්ක් තියෙන සිහිපත් උනේ නැත්තම් ඉතින් ගොම කිරි කඳ කිරි කලයක් දෝලා අර ගොම කඳුලක් දැම්මා වගේ ඒකට එහෙම යන්න දෙන්න දන්නේ මොකද ඒ තරම්ම දඟලලා ඒ තරම්ම නටලා ඒ තරම්ම අවුල් කරලා ඒ තරම්ම ඇඟිලි ගහලා කරදර කරපු ජීවිතේ එක චිත්තක්ෂණයක්වත් යනාතට යන්න දීලා ඉන්න දන්නේ නැහැ. ඉතින් නිකමට හිතන්න මරණ චිත්තක්ෂණේදී নানা ආකාර අරමුණු ඉදි දඟලද්දී අපිට මේක දිහා පොඩ්ඩක් බලලා නතර වෙන්න කොහොම කරන්න පුළුවන් වේද කියලා මේ මේ පණ තියෙන වෙලාවේදී හන්තරන්දි හයිය තියෙන වෙලාවේදීවත් එක තැනක නතර කරගන්න බැරි නම් අර මහ කන්දක් ගලවගෙන යන වගේ පල්ලෙහාට යන වෙලාව ඕක මේ ඉදි කට්ටකින් හරි ගිනි කූරකින් හරි ඔක නැත කරන්න බෑනේ. කඩාගෙන යනවා පල්ලය. දැන් මෙතනදී බලන්න උන කන්ද ගැලවිලා එනකොට විච්ච දෙයක් වෙච්චාවයි. මම ජීවිතේ බුදුන්ව පූජා කරලයි තියෙන්නේ. මගේ කාය ජීවිත තියෙන්නේ තිබේව නැත්තේ නැතිව මම මේකට යම් ප්‍රමාණයකට අභියෝගයට මුණ නොදී යම් ප්‍රමාණයකට වගකීම ගන්න තෝකෙන්න මේ වගේ ධර්මයක් අවබෝධ කරගන්න. පහන් රත්තරන් ගන්න කියද්දී දැන් මම හිතා රුපියල් 20ක් දෙන්න. සීනි රත්තරන් ගන්න ගියා ඉස්සරහට 72යි සීනි රත්තරන්. දැන් මම දන්නේ කීයද කියලා. ওই ඉතින් තියෙන මේ භාවනා කරනකොට මේ උතුම් දෙයකට මේ අපිට පුදන්න තියෙන මොකද්ද? කයයි ජීවිතයි තමයි. ඉතින් ඒකදී මැස්සෙක් වැහුවොත් ඔන්න රණ්ඩු. කවුරුරි කැස්සොත් ඔන්න රණ්ඩු. ඊ තරමටම මේ ආශාවල් අයින් කරන්න කැමති නෑ. ඒ වෙනුවට මොකද කරන්නේ? අරක සංස්කරණය කරනවා මේක සංස්කරණය කරනවා අර එහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඉතී අර වෙලාවේ අපි සැලසුම් සකස් කරනවා. ඒ නිසා මේ කාය සංස්කාර වශයෙන් හෝ ආස්වාද ප්‍රසාර සංසිඳන වේලාවේදී ඒක අගේ කරලා ඒකයි සුපටිපන්න භාවය කියන්නේ ඒකයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ ඒකයි සාමිච්ච ප්‍රතිපන්න කියන්නේ ඒකයි අරණ ප්‍රතිපදාව කියන්නේ මේකට අලුතෙන් ප්‍රශ්න ඇති නොකර මේක යන්න දෙන්න මේ උහුණුව මොන ශිල්පෙන් අපිට උගන්වයිද කියලා හිතන්න ලෝකෙ තියෙන මොනම ශිල්පකවත් ඒ වගේ අපිට මේ කම්පා නොවීමට පැත්තක් නොගෙන සිටීමට විනිශ්චය නොකර පොඩ්ඩක් ඉවසන තැනට කතාවක්වත් නැහැ. නිසා බුදුහාමුදුරුව අසරණ වෙනවා. ධර්මයේ අසරණ වෙනවා. යෝගාවචරය කොන් වෙනවා. යෝගාවචරය නිකන් සමාජශීලී නොවන පසරදින කෙනෙක් බාටපත් වෙනවා. මොකද හුත්තට මතක තියානින්න ඔය කොච්චර සමාජයේ 99.99999 අනන්ත අප්‍රමාණ සංස්කාර හදන නව නිර්මාණ කරන මේ ලෝකේ වුණත් දිගට අවුරුදු 2600ක් පැවතුනේ මේක විතරයි. අන්ති සංස්කාර සංස්කාර විශ්ීම කාබාසිනිය කළා දාන. මං කළා දාන. නමක් නොකර සිටින මේ බුදුහාමුදුරන්ගේ මේ නිශ්ශබ්ද ධර්මයේ ආර්ය තුෂ්ණී භාවය යමක් නොකර සිටීමේ தত্ত্বය සමහර විටනම් මේ මන්‍යාගම් මිනිසුන් නැති කරන්න පුළුවන් වෙයි කියලා. සමහර විටනම් මේ භූමිකම්පා වලින් පටවිම අතරමහා භූතයන් හෙල්ලීමෙන් මේක නතර වෙයි කියලා. අතරමහා භූතයන් හෙල්ලීමෙන් නතර වෙනවා අතරමහා භූතයන් අල්ලගත්ත කෙනා. මේ කායනුපස්සනාවක් නැතුව ඒ රූප ධර්ම වලින් අයින් වෙලා ඒ ඉන්න කෙනා මොන භූමිකම්පාවට අහු වෙන්නේ? මොම ජලගල්මකට අහු වෙන්නේ? ඒව එකක්වත් අදහන්නේ නැතිකම හොඳයි කියලා කටයුතු කරන්න පටන් ගන්න ඉස්සල්ලාම බතාටි යෝගාවචරය මේ අස්තලෝක ධර්මේ කම්පා නොවීමේ රූපාකාරී තම ජීවිතයෙන්ම තම හුස්මෙන්ම ඒ වෙලාවේ බුදුන් නෙවෙයි මේ කතා කරන්නේ තමයි මේ ආපු ධර්මයේ මේ වෙලාවට මතුවලා තීන්දුම් කරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ පරිේශණය කිරීමට කිසිම අබමල් රේණුක තරම් අඩුවක් නැහැ. මනුස්සකම කියලා කියන්නේ අංග සම්පූර්ණ පරිේශනාකාරයක්. නමුත් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අරක නැහැ මේක නැහැ අරක නැහැ මේක නැහැ කියලා මේ චෝදනා නිසා අර වටිනා ඒ විද්‍යාගාරයට අපි නිඳා කරනවා. අපි විහිම් දුක් කර පහත් තත්ත්වයට හෙලා ගන්නවා. නිසා ජීවිතේ මල් අපි විහිම් පල්. උදේ ඉඳලා හැන්ද වෙන්න කම්ම කතා කරන්න බැරි දේවල්. හැන්ද වෙනකම්ම කතා කරන්නේ නැති දේවල්. ඉතින් කවදාද ඒ ඒ එහෙන ගහන කට උතරේට කොහෙද සුභාසින්තනයක් කිට්ටු කරන කොහෙද මංගලයක් කිට්ටු කරන්නේ හැම වෙලාවෙම අරක නෑ මේක නෑ අරක නෑ මේක නෑ නෑ නෑ නෑ නෑ නෑ ඉන්සා කියන් තියෙන බෑ කියලා බැරිමලේ බෑ කියලා බැරිමලේ බෑ කියලා බැරිමලේ බෑ බෑ බෑ බුදුදහමසේ විතරයි මේ පදේ කියන්නේ බෑ කියලා බෑ මොන කරන්නේ අරක නෑ මේක නෑ බලන්නකො රේඩියෝ එකට අවුන් කන්ති ලැබුණොත් කියන්නේ කියලා උදේ ඉඳලා හන්ද වෙනකම් ටෙලිවිෂන් එක දිහා බලන්නකෝ පත්තරේ බලන්න ඔක්කොම නෑ නෑ බෑ බෑ අතන දූෂණ මෙතන ස්ත්‍රී පුරුෂ බලහත්කාරකම් මෙව්වා කියවන්නේ නැතුව කාටවත් ඉන්න බෑ. මේ කුණු කන්දල් ටික නැතුව කොහොමඩක්වත් ඉන්න බෑ. නැති වෙච්චා නිකන් හරි පාළුයි වාගේ. ඒwidetilde අඩු ගන්න මේ ඇහැ කන නාසය ඒ ටික දිවන වහගෙන ඇති වෙච්ච විවේකය. ඒ තාලෙම තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් කියලා යාප්පු වෙලා දිගට පවත්නවා කිව්වට පස්සේ ඒක මේ ලෝකේ පවතින සම්මතයට තේරුම් ගන්න එකක් නෙවෙයි. මේ තාම කිසියම් මාර්ගඵලයකටවත් මොකක්වත් නෙමෙයි සාමාන්‍ය සමතේ මට්ටමේ කායानुපස්සනාවේ සංහිඳියා. ඉතින් ඒකට සංස්කාරවල වෙන ඇති ක්‍රමේ කීකරුකම සංස්කාරයෙන් මිදෙන ගතිය සංස්කාරයේ පතම්බණය දකින්නකොට තමයි බුදුචානන් සදාන් කරන මෙන්න මේ මනුස්සයාට විතරයි කයේ සුවසේවාව තමා විසින් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හිතේ සුවසේවාව තමයි විශ්ින් සිද්ධ වෙන්න පටන් ගන්න. එතකම්ම මේ මිනිසයා බෙහෙත් හොයනවා, මානසික වෛද්‍යවරු හොයනවා, নানা ප්‍රකාරයෙන්. මේක දෙවන්නේක් ලව්ව අවුල් කරගන්න. කවදාකවත් හිතන්නේ මේක ඇතුලින් ගන්න දෙයක් 100ක් නන් නෙවෙයි නමුත් වෙනදට වැඩියෙන් ඇතුලින් ගන්න පුළුවන් දෙයක් වෙන්නේ වනකොට සෞඛ්‍ය සම්පන්නකම අතින් කායික මානසික අතිමුත් ස්වයන් සිද්ධ වෙනවා. අහවල් රූපේ දැක්කේ නැහැ, අහවල් සද්දේ ගැහුවේ නැහැ කියලා කවදාකවත් මම පහත් නීච තත්ත්වයටපත් වෙන්නේ නැහැනේ කොහොමද? නිගිරි බුදුහාමතුරු පාවිච්චි කරන විවේකජම් පීචි සුඛං. විවේකයෙන් හටගත්තා වූ පීචි සුඛේ බුදුහාමතුරු ඒ වගේම සඳහන් කරනවා ditta ධම්ම සුඛ වේදනා. මේ ditta ධම්මේම මේ ආත්මේදීම ලබන්න පුළුවන් සැපක්. නිගිරි හිතන්න එපා මේක දාන දීලා ලබන්න පුළුවන් වෙයි කියලා. සිල් ලබන්න පුළුවන් කියලා. අඩු ගන්න සමත භාවනාවෙන් බෑ විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බැලුවේ නැත්තම්. සමථ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඕක සංස්කාර කරගන්න. සංස්කාර කරගත්තොත් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් ඒක අනිත්‍යත්වයට යනවා දුකටපත් වෙනවා. එනිසා මෙතෙන්ද ගිහිලත් මේකත් මම නෙවෙයි මේකත් මගේ නෙවෙයි මේකත් මගේ ආත්ම නෙවෙයි හේතුඵල ධර්මයක් නිසා මේක සිද්ධ වෙනවා. හෙටත් මේක වෙනවා නම් වෙන්නේ හේතුඵල ධර්මයකට. නොවෙනවා නම් වෙන්නේ ඒත් හේතුඵල ධර්මයකට කියලා මේකට සූදානම් වෙනවා නම් යෝගාචරයේ මේ සතිය වේපුල්ල භාවයටපත් වෙනවා. අඛණ්ඩ භාවයටපත් වෙනවා. පත් වෙන්නපත් වෙන්නපත් වෙන්න යෝගාවචරය ධර්මයෙන් ආඩ්‍ය වෙනවා. නැවත නැවත කිරීමේ ආසාව පහළ වෙනවා. හැබැයි අර මූලික අවශ්‍යතාවන් වෙන සීලය සමාධි මේ සීලයත් ශ්‍රද්ධාවත් අදිමොක්කයක් තියෙනවා නම් මානසික රෝග නැති මිනිසෙක් නම් කායික තදබල රෝග නැති කෙනෙක් නම් මේක දිගේ යනකොට තේරෙනවා මේ හැකියාව සෑම මිනිසෙකුට සමාකාරවම තියෙනවා. කිසි කෙනෙකුගේ තියෙන අයිතිවාසිකම තව කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් අකමක දමන්නත් බෑ. ඒ නොකරන මනුෂ්‍යට ඒක දෙන්නත් බෑ. කියති හැම මනුෂ්‍යයාටම තියෙන මේ මේ මූලික නැවත gedera යෑමේ හැකියාව. ප්‍රයෝජනෙ ගත්තොත් අත්විඳොත් ජීවිතේ කිට්ටු කරගත්තොත් සුපටිපන්නයි. එහෙම නැති වුණොත් ඉතින් ධර්මයේ තිබුණාට ප්‍රතිවේද ක්‍රමවේද තිබුණාට Tamange යෙදෙන්නේ නැත්නම් ඒකට අපි සුපටිපන්නයි කියලා සම්මත වශයෙන් කිරුවට අපිට කවදාකවත් ඒකේ රසවින්දනයක් එහෙම නැත්නම් ඒකේ අත්දැකීමක් අත්විඳිනයක් ලබන්න බෑ. ඉතින් මේ සඳහා ඒ කායන පස්සනා වේදනා පස්සනා චිත් මේ කායනතං කාය කය ස්කන්ධ කය ස්කන්ධයක් වශයෙන් වේදනා ස්කන්ධයක් වශයෙන් සංඥා ස්කන්ධය දකින්න කෙනාට අවබෝධ කරපු කෙනා නැත්නම් ඒක ටිකක් බන අහපු කෙනාට ඒ සාපේක්ෂ වේහා අනුව හිත පැවැත්වීමෙන් මේ සංස්කාරයන්ගේ තියෙන මේ වංචනික බව ප්‍රයෝගයෙන් අපි අපායට ගෙනියන ස්වභාවයේ දැක ගන්න පුළුවන් එමෙ නැති වුණොත් එimhe එimhe කියන අර මුල් ක්‍රමයේ දිගට හිත පවත්වාගෙන ආව නැත්නම් මේ එකින් එකට එකින් එකට දිනු කරන විදිහට මේ සංස්කාර පිළිබඳ කතාව ගැඹුරුමයි. ජීක කෙලින්ම අවබෝධ කරන්න බෑ. ඒ නිසා ඒක එන්නේ කායන කාය වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාර වශයෙන්. නමුත් හිතනද ඉඩ තියෙනවා මේ කායන පස්සේ නඩ පස්සේ මම වේදනාවට පස්සේ ඉවර කරනවා ඊට පස්සේ මම සංඥා ඉවර කරනවා මේ සංස්කාර කියලා. නමුත් එහෙම නෑ කායනුපස්සන ඉවර කරාට පස්සේ තුනෙන් එකක් ජනතාව යෝගාවචරය වේදනානුපස්සනාව දිගේ පාරාදා ගන්නවා. තව තුنين එකක් සංඥාන සංඥා ස්කන්ධය දිගේ පාරදා ගන්නවා තුنين එකක් සංස්කාර ස්කන්ධය දිගේ පාරදා ගන්නවා. සංස්කාරත් දිගේ පාරදා ගන්න එක නම් සංස්කාරම අනාගත මිනිහා. සංඥා දිගේ පාරදා ගන්න සංඥාවල අනාගෙන ඉන්න කෙනා. වේදනාවලි පාරදා ගන්න වේදනා අනාගත කෙනා. ඒත් අපි කොතන අනාගතද කොතනින් අනාගාමී වෙනවද කියන එක තුන් දින තුන් જાතියක්. නිසා සංස්කාර පිළිබඳව භාවනා කළා අනාගාමි වෙන්න හදන එක නා ඒක අනාගත එක නා අල්ලපු ඇඳේ ඉන්නවා කියලා කුටු කුටු ගෑවට Taman ළඟ තියෙන වෙන පාරකට නම් ජම්මාන්තරගත කැපිලා කොච්චර කතා කරත් sannivedanayak නම් වෙන්නේ නැහැ. නිසා ප්‍රථමයෙන් කරන්න තියෙන කායන ප්‍රශ්නාව අතින් සුදුසුකම් ලැබල මේ කොයි අතේද යන්නේ කියලා. වේදනා පාර යනවද සංඥා පාර යනවද සංස්කාර පාර යනවද කියලා ඉතාමත්ම ඉවසිල්ලෙන් හදිසි වෙන්නේ නැතුව ලක්ෂ වාරයක් වෙන්න හදනකොට ඔන්න තේරෙයි මට ගැටේ වැදිලා තියෙන්නේ මේක දිගේ ලියෙන්නේත් ඒ පාර දිගේ තමයි. ඒකට අංජනම් අරලවත් ප්‍රාර්ථනා කරලවත් කේන්දර බලලවත් ගුරුවරට උදව් කරන්නත් මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ කේනා භාවනා කරනකොට මේ භාවනාදී මතුවෙන ස්වභාවය. මොනම දෙයක්වත් මතු කරන්න එපා. මතුවෙන ස්වરૂපය අනුංගීය දෙයක් වගේ ලක්ෂ වාරයක් පේනකොට තමයි තේරෙන්නේ. Taman කොතනද ගැටේ වැදිලා තියෙන්නේ. ඒ ගැටේ ආකාරය තමයි ලියෙන්නේ. නිසා එක පැත්තකින් තියෙනවා ක්‍රමික භාවයක් කායන පසනාවට පස්සේ වේදනා වේදනාටදී සංඥා සංඥාවට පස්සේ සංස්කාර. නමුත් වේදනා සංඥා සංස්කාර කියන හුදු චෛතසික. ඒ චෛතසික අනුව අපි අපේ විවිධ චරිත ලක්ෂණ තියෙනවා. අපි නිසා කායන පසනාව අනුව සම්පූර්ණයෙන්ම හැකිතාක් දුරට මේක භාවනා යnderලා දෙගුණයක් අවදී. තද බල උනන්දුවකින් අප්‍රමාද භාවයකින් බලන් ඉන්න ඕනේ මොකාටද එන්නේ මෙහෙම විය යුතුයි කියලා දෙයක් නැහැ ලෝකේ. මොනම දෙයක් දැම්මත් ඒක ඇහැට කුණක් වැටුණා වගේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ අවුලක් හිටිනවා. මෙන්න මෙතනදී දිගට යන වෙලාවේදී ඇත්තටම කායනුපසනාව දක්වා යනකොට තරම්වත් යෝගාවචරයට ගුරුවරයෙක්ගෙන් උදව් කරගන්න බැරුව යනවා. කායනුපසනාවට යනකන් සෑහෙන දුට්ටු ශිෂ්‍යයාට ගුරුවරයා අත අත්ල කන වෙලා අල්ලලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙමම විය යුතු නෑ. නමුත් මෙන් එහාට යනකොට ගුරුවරයා සම්පූර්ණ විනිශ්චය කරන්නේ සිය භාවනා යෝගාවචරයේ කට උත්තරේ මත මිසක් ඒක අභියෝග කරලත් බෑ. ඒකටම දිගහැරෙන්න යන්න දෙනවා. ඉතින් මම හිතන්නේ අපිට සංස්කාර ස්කන්ධ පිළිබඳව ඊතුරු කෑල්ලට තව ධර්මදේශනාවක් දෙකක් අප කරන්න වෙයි. මම හිතන්නේ ඒක ගැඹුරුයි කියලා අතහැරලා දායි කියලා ශක්ති ප්‍රමාණය මේ අද කාගෙන දිරව ගත්තා වගේ උත්සාහ ගත්තා වගේ දිගින් දිගට මේකට අපි ඉවසිලිමින් යවුම්කන් දීලා මේ කරගෙන යන වැඩේ සබ්බ සංඛාර සමතේකට සීල සංස්කාරයන්ගේ සංසිඳ වීමකට යොමු කරගන්න පුළුවන් උනොත් නිවනට කියන තව නමක් තමයි සබ්බ සංඛාර සමතය. මේක ක්‍රමයෙන් ගෙවන් වෙනවා නම් ඒක තමයි සුපටිපන භාවය කියලා කියන්නේ. ගෙවන් කල ඉවර වෙච්ච දවස් තමයි සුගත භාවය කියලා කියන්නේ. ඒ නිසා තම තමන්ටම තම තමන් යන පාරේ යන්නේ සිද්ධ වෙන්නේ මේ වගේ ගෙවන් කිරීමක් ඡේවීමක්ද වැයවීමක්ද නැත්නම් කුණු කන්දල් එකතු වීමක්ද කියන එක කණ්ණාඩියක් හරියට අහුවෙච්ච මනස තමන්ගේ මුහුණ බලා ගන්න වගේ මේ ධර්මයක් ධර්මපරියායත් ධම්මාදාශයක් කණ්ණාඩියක් වඩපත් වේවා තම තමන්ටම තමන්ගේ ඉදිරි ගමනට ආධාර ගුරුවරු කන්ටික ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාටම සන්සිමුදා වේවා කියලා